ඒක පිළිබඳව ඒක නාට මේ කියන දේ අහලා අදාළ කුසල ඡන්දයක් ඇති වෙලා ඒට අදාළ කර්මයට ප්‍රමාණවත් ශික්ෂාවක් ඇති වුණාට පස්සේ ඒ ශික්ෂා ගරුක පුද්ගලයාගේ ප්‍රවණතාවය දැකලා ඒක නාට ඉන්දිය සංගරය පිළිබඳව සර්වචනවාචි හඳුන්වන දීමක් කරවා කරනවා ඉන්දියේසු බුද්ධද්වාරෝ හෝති ඉතින් මේක ඊයේ දවසේ අපි පෙරේද දවසේ අපි තේරුම් ගන්න උත්සාහ කළ විදිහට සීලයක පිළිතුරලා ඊට වැඩිය කරන එක සිතාමසියුම් සුසර කිරීමක් ඉතාමසියුම් හැඩගැස්වීමක් මේකේ තියෙන්නේ ඒ මොකද එහෙම ඒ ශික්ෂාව දන්නේ නැත්නම් අනුපූර්ව ශික්ෂාව දන්නේ නැත්නම් මේ අසුරයන් හංගමුදා හැරලා අසි චාරයක් නිතර හැසිරෙන එක තමයි ස්වභාවය. ඒ වගේමට අපි පුරන් තරම් මේ ඉඳුරන් අවිචාරවත් හැසිරීම ලොකු සපක් ලොකු නිදහසක් නිදාචින්තර අපිට කල්පනා කරනවා. ඉතින් ඊට පස්සේ ඒ ඉඳුරන් ලැබෙන තොරතුරු අනුව අපි අනාගත සැලසුම් හදනවා. ඒ නැත්නම් අපි සංස්කෘතික අධ්‍යයන ආඩම්බරයන් දෙනවා. අවසානයේ බලනකොට මේ හදන හදන සැලසුම් කොහොම ඉන්ද්‍රයන් පිනවීමේ පැත්තටම تعلق කරන කිමෝග්‍ය අර්ථ සිද්ධිය අත්ත කුසලයේ හික්මියක් පැත්තට تعلق නොකරන ලෝකයක් හැදෙනවා. ඉතින් දිගින් දිගට දිගින් දිගට වැඩි වැඩියෙන් ඉන්ද්‍රයන් පිනවන තැනකට තමයි මේ ඉක්මනින් ලැබෙන තොරතුරු නැවත නැවත යොමු කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ ලෝකේතානුකම්පාවෙන් යම් කිසි කෙනෙකුට මේ ඉන්ද්‍රයන් පිළිබඳව වැසු ద్వාර සහිතව නැත්නම් ඉන්ද්‍රයන් දමනයේදී යුක්තව හැසිරෙන්න කියනකොට ඒ ඉන්ද්‍රයන් පිළිබීමේ අංශයේ යෙදී කටයුතු කරන කෙනාට මේක අකිලිය වාදයක්, නාස්තික වාදයක්, අපගබ්බයක්, අරස රසයක් විදිහට පේන්න පටන් ගන්නවා. ඉතින් සර්වචන්දවාසී වැඩ ඉන කාලෙම අනිකුත් බමුණන් ඉතික් පැවතිච්ච ඒ බ්‍රාහ්මණ ධර්ම තමන්ට වැඩිය පහත් කුලේ ඉන්න කය යටපත් කරගෙන තමන් දිහාවට සියලු වගකීම් සියලු වස්තු ලබාගෙන තාමත්ම සුඛභෝගී විදියට ගත කරන යුගයකදී සර්වචන් වහන්සේ රජ කුලයේ ඉපදිලා ඊගේ අතරලා තාම ඡාම් ජීවිතයකට පත් වෙලා ඒ වැඩපිළිවෙල මහජන ප්‍රසාදයේ දිනාගෙන යනකොට ඒ බමුණන්ට තමන් ගත කරපු ඒ සැප ජීවිතය අතහරින්නත් බෑ මේ සර්වචන් වහන්සේ මේ ලබන චන්දන ජනප්‍රියතාවය දරන්නත් බෑ. නිසා විශාල ඊර්ෂ්‍යා කෝපවලින් පේන පටන් ගත්තා. එහෙම කතාවක් තමයි මේ විනය පිටිකේ පටන් ගන්නකොට වේරංජාපබ්බේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වේරංජ බ්‍රාහ්මණයා අධිපතිකම් කරන කම්දනාවට ඒ වනපියසට සර්වචාරක වැඩියට පස්සේ මේ බමුණට ඉදාගෙන තරහ තිබුණා. නමුත් කිහිල්ලම දෙකක් කතා කරන්න ඕනේ කියන අදහස පහර වෙලා සර්වචනාංශ ඉදිරියට යනකොට සර්වචනාංශේ පෙර ගමන් වැඩිෙත් නෑ ආසනයක් තැනෙවිත් නෑ. ඒ නිසා බමුණා ඒ සර්වචනාංශේ කලුකේ සහිත තාම තරුණ වයසේ පසු වෙන කෙනෙක් ශාස්ත්‍රීය කුලෙන් ආපු කෙනෙක් තමන් ඉසිනේට පැකේජ් පැහිච්ච විශාල වන්ව නායකයෙක් ඉතින් නිසා ඒ පෙර ගමන් නොපෙමිණීම ආසනයකින් නිමන්ත්‍රණය නොකිරීම ආදී කාරණා එකතු කරගෙන අර කාරණා ටික ඔක්කොම කියලා වචන හතකින් සර්වචන් වහන්සේට අපවාදනා කරනවා උපහාසී කියන කතාව වැඩි දියුණු හලකන්නේත් නෑ ආසනයක් පනවන්නෙත් නෑ ඒක මේ ආගතුනත් කාර්යයක් ඇත්තෙත් නෑ කියන හරියක් කියන්නේ මේ ඉදරම් පිනවීමට අනිත් පැත්ත ඒක නිකන් අකිරිය වාදයක් එහෙම නැත්නම් නාස්තික වාදයක් ඉදිරියට යෑමක් ගැන කතා කරන්නේ නව අභියෝග නව නිර්මාණ ගැන කතා කරන්නේ අපගබ්බයි ඒ කියන්නේ ගබ්ස කරන තරු ප්‍රසූති ඇති නොකරන කතාව කතා කරන්නේ එහෙම නැත්නම් අරස රසයි ලෝකේ රස සංවේදී නැහැ సౌందර්යයක් ගැන දන්නේ නැහැ ඒකටම සර්වඥාන්සේට චෝදනා කරනවා ඒ සර්වඥාන්සේ එක එකක් අරගෙන විස්තර කරලා පෙන්නනවා ඒ තමයි විස්තර කිරීමේදී ඒ දක්වන තර්කණය. ඉතින් අද භාවනාවකට කියලා කවුරු හරි තමන්ගේ ඕනාවෙන් තමන් පනවගෙන ඉන්ද්‍රිය দমনයකට ගියත් ඒ විරංජ ප්‍රාප්ණය නෙවෙයි අපේ ගෙදරවල වල කට්ටියම තමයි දොස් කියන්නේ. ඒ නිසා එදා සර්වච්ඡ ශාසනයට ඒ බමුණන්ගෙන් ඇති වෙච්ච දේම තමයි අද තියෙන්නේ. ඒකෙන් පෙනෙන්න තියෙන්නේ ජන විඥානේ එනතර සමාජයක් ගත්තහම ඒ සමාජයේ මුළු එකම සම්පූර්ණ දැනුම හදලා තියෙන්නේ ඉන්ද්‍රයන් පිනවීම සඳහා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එහෙම නැත්නම් මේ බටහිර මානසික විද්‍යාවේදී කිව්වේ ප්ලෙෂර් ප්‍රින්සිපල්. අපි හැම ව්‍යවස්ථාවක් හදනකොට, දරුවන් හදනකොට, ගයක් හදනකොට, නගරයක් හදනකොට හැම එකෙම තියෙන්නේ මේ වැඩි වැඩියෙන් ඉදරම් පිනවන ගතිය. ඉතින් ඉන්ද්‍රම් පිනන ගතිය නිසා අපි පරිසරය කාබාසිනිය කරනවා. තමන්ගේ ශරීර හොකේ ඇති කර ගන්නවා. මානසික අසහන ඇති කර ගන්නවා. අනුන්ට ප්‍රශ්න ඇති කර ගන්නවා. මේක කොච්චර දැනගත්තත් අනිත් පැත්ත හැරෙන්නේ මේ වැඩපිළිවෙල ඉන්ද්‍රම් দমনය හරහා සිදුවෙන බව දන්නේ නැහැ. දැනගත්තට කරන්නත් බෑ. ඒක නිසා සර්වඥාන්සේ හතරවන් අංගකට කියලා බණ කිව්වේ නැහැ. යම් කෙනෙක් සීලයක පීඩන කරන කෙනා සමාදාය සික්ඛසු සික්ඛාපදේශු කියන විදිහට ශිල්පද සමන්ත පනවගෙන ආරසා කරන්න කියන ධර්මපදයේ තේරුම් අරගෙන තමාන ශික්ෂාපද පනවගත්තට කෙනාට තමයි කියන්නේ දැන් ඔය පදනම මත ඉඳගෙන ඉඳුරන් দমনය කිරීමේ කටයුත්තක් කරන්න කියලා. ඉතින් මේ দমনය කිරීමේදී රූප කර්මස්ථානයක් දිනු කරන ගමන් ඒ නැත්තම් ඇතුළත තමන්ගේ කයේ ස්වභාවයෙන් පැනනගින යම් ප්‍රස්තුතියක් සංසිද්ධියක් අත්දැකීමක් මුල් කරගෙන ඒකට අතිවේග අවධානයක් යොමු කිරීම මාර්ගයෙන් ඒකට මානසිකාරයේ යෙදීමේ මාර්ගයෙන් ඉදරන් විශේෂයි විශ්ලී පැතිරී යන මේ විවිධාංගීකරණය වෙන මනස ඇතුළට හැරවීමක් තමයි ඒකට සර්වචනාංශයේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒකේන එහෙම චාරයක් නැතුව එහෙම මානසිකාරයක් නැතුව හැසිරෙනකොට මේ පිස්සු වෙනිච්ච වඳුරෙක් කෙනෙක් වාගේ මේ උරන්ගෙන් එකින් එකට පැන පැන යන ගමනේ කිසිම කොඳුකට පළක් නැහැ කිසිම චාරයක් නැහැ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ ඒක අවුරුදු 10 ගණක් හිත කත්තගත වෙලා තියෙන පරිණාමයට පත් වෙලා තියෙන්නේ ඉඳුරම් පිනවීම සඳහා ඉතින් ਸਰවචනාංශය ඉදිරිපත් කරන්න හදන්නේ මේ අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ක්‍රියාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් ඉච්ඡා අවුරුදු 10 ගණක් එහෙම අපේ සෛලයක් සෛලයක් පාසා ඥානයක් ඥානයක් පාසා RNA එකක් DNA එකක් පාසා මේක හොඳටම හිත වැදිලා ඇතුළට බැලලා බහලා තියෙන්නේ. ඒහා සමාන ආශාවකින්ම පහළ වෙච්ච මේ දරුවට සර්වඥාච අනුපූර්ව ක්‍රමයෙන් කියනවා. මේ විදිහට කෙරුවොත් ඒ ඉන්ද්‍රයන් විශ්ේ විශ්ේ යන හිත ඇතුළට ගන්න පුළුවන් කියලා. ඒ සඳහා චක්කුණ රූපන් දිස්වා මා නිමිත්තක් ගායි හොති මානු ව්‍යංජනක් ගායි හොති අපේ ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒ නිමිති ගන්නවයි කියන අදහස් කරන එකෙන් යටින් තියෙන යම නිමිති ගන්න නම් අඩු ගන්න දෙසකට අහිනවා එක සැරයක් දැකලා ඊගාව ඊගාවට ඒ චිත්‍රය නේ වෙන චිත්‍රයක් දැක්කොත් ඊගාට සද්දයක් ඇහෙනවනම් අර දැකපු එකේ මතක සටහන් හිටින්නේ නැහැ මතක සටහන් හිටින්න යමක් අඩුම ගන්න දෙසකට බලන්න ඕනේ දෙසරයක් බලන්න ආසාව තියෙනවා. ඒ නිසා යමක නිමිති ගන්නවා නම් අපි ආසාව නිමිති පිටි ගන්නවා, ද්වේෂ නිමිති පිටි ගන්නවා. ඒකයි ආසාව නිමිති වලට තොත්තු දෙනවා කියලා කියනවා. ද්වේෂයෙන් කරනට ඔත්තු බලනවා කියන එක ඔය දෙකටම නැවත නැවත බලන්න. හැබැයි මෙතන ඕනම කෙනෙකුට වාද කරන්න පුළුවන් මෙතන තියෙන හරස් හොරස් කැපීමක් ආස්වාද ප්‍රසාසයේ නිමිති බලන්න ව්‍යංජන බලන්න අනුව්‍යංජන බලන්න කියලා කය කායන පස්සනා පිළිබඳ අතිවේගව නිමිති ගැනීම ව්‍යංජන බැලීම කිරීම හරහා තමයි එහේ රූප බැලීම සම්බන්ධයෙන් මා නිමිත්තක් ගායෝදි මානු ව්‍යංජනක් ගායෝදි කියලා කියන්නේ. ඒ නිසා නිමිති බැලීම හරහාමයි නිමිති බැලීම නැති කරන්න පුළුවන්. ව්‍යංජන ගැනීම හරහාමයි ව්‍යංජන ගැනීම නැති කරන්න පුළුවන්. කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා වගේ කනට ටිකක් ගියාම තව වතුර ටිකක් දාගෙන කණේ වතුර ගන්න පුළුවන්. ඒ නිසා මෙතනදී මේ මානසිකාර්ය අවිචාරවත් හැසිරුණොත් තමයි නොදන්න පාලනයක් නැති බොහෝ දේවල් වල නිමිති ගැනීම කරනවා. ඒකේ කිසිම පිළිවෙලක් නැහැ. ඒක නිසා අන්තිමට තමයි ලැබෙන තොරතුරු වාසිතීති දවාසිතීති දන්නේ. ඒ වෙනුවට අයාලේ ගිය හිතවිල්ල කිසියම් න්‍යාය පත්‍රකින් තොරව කොන්සර්ට් කලකින් තොරව එකින් එක එකින් එක රසාස්වාදයේ පිටස නිමිති ගැනීම කරන බව දැනගෙන මේකට අභියෝගයක් වශයෙන් නැත්නම් මේකට විකල්පයක් වශයෙන් උදාසීන ආරමුණක ඉතාමත්ම ලාභයක් අපේක්ෂා කරනතෝ සත්කාරයක් අපේක්ෂා කරන්නේ නැතුව සිලෝකයක් සම්මානයක් අපේක්ෂා කරන්නේ නැතුව ආසස් ප්‍රසාසේ වගේ දෙයක නිමිති ගන්නගෙන ව්‍යංජන අනුව්‍යංජන අරගෙන පෞද්ගලික ලක්ෂණ දැනගෙන පොදු ලක්ෂණ දැනගෙන ඒ හරහා යන ගමනේ යන්න මේ ඉඳන් පිළිබඳව ධර්මයෙන් තොරව කරන්න බෑ. ඒ නිසා යම් ප්‍රමාණයක හික්මීමක් කරන්න වෙනවා. ඒ හික්මීම කෙරීමේදී හොඳ දැනගන්න මේ දේ මම ව්‍යංජන ව්‍යංජන බලනවා අංග ප්‍රත්‍යංග බලනවා ඒ හරහා අනිත් දේවල් වල ව්‍යංජන ව්‍යංජන බැලීම අංග ප්‍රත්‍යංග බැලීම නතර කරනවා. ඒ නිසා මානසිකාරයේ මම යොදන්නේ මම විත්තක්කේ යොදන්නේ මොකද කියන එක යෝගාවචරය දන්නේ නැත්තම් ඒ නොදැනුවත්කම අවිචාරවත් හිත ප්‍රයෝජනට අරගෙන එතනන්නත්තර කරනවා ඒක දැනගන්නත් තමන්ගේ මනසෙන් කරන්න බෑ කවදා කවම කවදාකවත් ප්‍රත්‍යක්ෂණයකට ඉන්ද්‍රයන් দমনය කිරීම ඉබේ හිතට පහළ වෙන්නේ නැහැ පහළ වුණත් ඒක වටිනා අදහසක් විදිහට ගැලපෙන එක සර්වඥ ශ්‍රීමුකේම ඇහෙන්න ඕනේ. ඒක පරතෝഘോഷයෙන්ම එන්න ඕනේ. ඒ පරතෝഘോഷයෙන් ගැනීමට අපි කියන අනුපුබ්බ කීති සික්කා කියලා. අසහගෙන ගැනීම. ඊට පස්සේ මේක කරදවීමේ ආසාව. මට පුළුවන් මේ නන්නත්තර වෙලා හැම පැත්තෙම එළියට පයින් හිත උදාසීන අරමුණක තියන්න කියන්නේ එකක් නන්නත්තර අරමුණ දිගේ නන්නත්තර දොරවල් දිගේ පයින් ගියාම අසීමිත අකුසල කර්මයක් වෙනවා මා නිමිත්තක් ආවොත් මාන ව්‍යංජනක් ආවොත් යත්වාදි කරන යත්වාදි කරන මේ තංග සංගතං විරන්තං උපජ්ජති පා අභිජ්ජා දෝමනස යම් ආකාරයකින් සංවරයකින් තොරව ගත කළොත් පිටට පහළ වෙන මේ ද්වේෂය සහ ආශාව අනේකා පාපක අකුසල ධර්මා කිලෝක් කරන පිළි අකුසල ධර්ම පිළිබඳ හොඳ සුතමේ ඥානයක් තියෙන කෙනාට ඒකේ නියමයට කළ හැක්කක් කියන හැකි සංඥා ඇති කෙනාට විතරයි ඉදරන් තමනයක් පිළිබඳව යුද ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් ඒක පටිතද කරගන්න පුළුවන්. ශික්ෂා ගන්න වෙන්න පුළුවන්. ප්‍රතිපදාවට නගන්න පුළුවන්. ඉතින් ඒකේ මුල හරීම අසාර්ථක ප්‍රයත්නයක් තියෙනවා. ඉදරන් තමනය කරන්න ගියාට හිතේ අපි කියවොත් ඉදා වේදන් ජප්‍රාත්මය වචනාචර දොස් කිව්වා මේ යුගයේ කවුරු හරි ඒකට උත්සාහ කළොත් තමන්ගේ කිට්ටුවන්ට දොස් කියනා වගේ අපේ හිතේ පහළ වෙන හිතවිලිම 99%ක් මේ ප්‍රයත්නට විරුද්ධව දොස් කියනවා. තාම කලාසුකින් තමයි සීලය සලකලා, ඉන්ද්‍රදමනේ සලකලා, බුද්ධ ධර්ම සංඝ කෙරෙහි ශ්‍රද්ධාව පිටවගෙන කලාතුරකින් හිතවිල්ල පහළ වෙනවා. මේ මේක කරන්න හිතෙනවා, කරන්න ඕනේ, අන්තම් කරගත්තා. මේ හොඳයි කියලා ඒ හිතවිලි වලින් තාම කලාසුලි තමයි පහළ වෙන්නේ. ඉතින් ඒකේ පරාජිත ලක්ෂණක් වගේ තමයි පේන්නේ තියෙන්නේ. එහෙම කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ ජී වෙලාවේදී අර කොච්චර අසාර්ථක වුණත් පසුනබා ඉදිරියට යන්න ලොකු නීතියක් අවශ්‍යයි. ලොකු සද්ධාාවක් අවශ්‍යයි. ඉතින් මේ දෙක තියෙනවා සතිය පිටක් වෙනවා. මේ රූප බැලීමට අවිචාරවත් හිතේ, සද්ද ඇහිීමට අවිචාරවත් හිතේ තියෙන මේ එළඹුම මේ එළවම මේ තරම භයානක අකුසල කර්ම නැත්තම් ආධිනව කියන දෙය කියන එක දන්නේ නැතුවත් දැන් ආධිනව කියන දෙනවා කියන දැනුම ඇතුවත් කියන මේ දෙක ඇති වෙනකොට යෝගාවචරය තුළත් වෙන වෙනස තමයි අපි සතියට හුඟක් ආදාන පාර්ක වෙන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් දැනුම ඒ සමා උපදේශ යහදා බාන නැත්නම් හසුරගත්තේ නැතුනම මේ ආදීනව පැත්ත මුලතර සලකා බලන්න ඕනේ. සලකා බලලා තමයි හිතට අපි යහනිති විදියට සම්මා සංකප්ප වලට ආධාර කරන්නේ. ඒක තමයි සත්‍ය වැඩේ. ඉතින් මේක අපි මතක් කරගත්තේ මේ ඒ තේරුම් කරාට පස්සේ සර්වචන් වහන්සේ මේක මේ චිත්තක්ෂණය කරන එකක් මිස කවදාකවත් ඊගා වෙන චිත්තක්ෂණය මම මේක කරන්නම් කියලා ප්‍රතිතර ගන්න බෑ. පංච චිත්තක්ෂණේ පත් ඇති වෙච්ච කෙලෙස් පිළිබඳ මොන ප්‍රයත්න කරත් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර ආලෝක පුත්තු ස්වාමීන් වහන්සේට මතක් කරා බලපුණච රූප වලට බලමින්නච රූප වලට දකින්නච රූප වලට අනාගතේ පේන්නච රූප වලට කිසිම කෙලෙසක් ඇති කරන්න බෑ. මේ අස්පනා පිට දුදුරන රූපේ විතරමයි කෙලෙස ඇති කරන්නේ. ඒ නැත්තම් කෙලෙස ඇති කරන වර්තමාන චිත්තක්ෂණේ පමණයි. සද්දෙත් එහෙමයි. ගන්ධ රස පහස සියල්ලම එහෙමයි. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ තමන්ට ඇතිවෙච්ච හැඟීම තමයි රූපං විශ්වාස සතිය මුත්තා කියන නිමිත්තක් මනසි කරෝති. මේකේ බණක් අහලා නැහැ. සතිය නැහැ. ඒ නිසා රූපයක් දකිනකොට අනේ මට හොඳ වාසනාවන්ත ඇස් දෙකක් තිබුණා. ඒ නිසා මට ලස්සන රූප පේනවා. ඒකට මට හොඳ වෙලාවට ලස්සන රූපයක් දැක මේකේ පෙර වාසනාවක් කියලා. සතියින්තරව පිය නිමිත්තක් මේක සුභයක් මේක මංගලයක් මනස් කරෝති සාරත චිත්තෝ වේදති ආයක කොම රතියකින් ආසාවකින් තොරව ඒ දකින්න රූපේ රසස්වාදේ ලබනවා එයා දන්නේ නැහැ ඒ රූපෙම නැවත නැවත පේන්නේ පළවෙනි සැරේ දකින්නකොට මේ රූපේ පිළිබඳ ඇති වෙච්ච ඒ පිළිබඳ සිත නිසා ඒ නිසා ඊගා චිත්තක්ෂණේ සද්දයක් අහන්න ගඳක් බලන්න රසක් බලන්න පහසක් බලන්න තියෙන ඔක්කොම යටපත් කරගෙන ඒකට අධිකාරී ශක්තිය පිටවන රූප බැලීමෙන් ඇති වෙන තද්ද ආශාව රූප බැලීමෙන් ඇති වෙන තද්ද තණ්හානේ රූප බැලීමෙන් ඇති වෙන තද්ද මමායනය ඒ චිත්තක්ෂණයේ සද්දයක් අහන තියෙන අවස්ථාව ගන්ධක් රසක් පහසක් තියෙන අවස්ථාව ගියා ගියාම එකදාකත් ඒක ගන්න බෑ ඊළඟට දන්නේ නැහැ මම මේ රූප බැලීමේ ආශාව නිසා ඊට සාපේක්ෂව වෙනත් ඉන්ද්‍රයන්ගෙන් එන තියෙන අරමුණු මෙච්චර රාශියක් මම අතහරිනවා කියන එක කතාවක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ යෝගාවචරය ජීවත් මම මේ දැකලයි කියන්නේ මම දැනගෙනයි කියන්නේ මම අද්දුතෝදේ කියන්නේ කියලා කතා දෙනකොට මුළු සංසිද්ධියෙන් හයින් එකක් දැකලා තමයි මේක අගහන්නේ. අහන්න තියෙන හැටි දන්නෙත් නෑ, ගඳ බලන්න තියෙන හැටි දන්නෙත් නෑ, රස බලන්න තියෙන හැටි දන්නෙත් නෑ, පහසක් නෑ, මනසක් නෑ. ඒ නිසා කවුරු හරි ගහපා දෙන්න උත්සාහ කරනවා නම් ඒ තරමටම යාගේ දැනුම ආංශිකයි කියලා හිතා ගන්න පුළුවන්. ඒකයි පුස්කතිය නිසායි ඒකේ කොම්බ නිසායි ඒකේ හිස්කතිය නිසායි මේ ගහපා දීම තියෙන්නේ. හරියට සංසිද්ධිය දකපේ කරාට කාටවත් ගහපා දෙන්න දෙයක් නැහැ. මොකද ඉන්න හරියක් ලෝකේ ඉන්නේ දුස්සීලියෝ. කිසි කෙනෙකුට ඕන කමක් නැහැ සීලයක් අකින්න. කිසි කෙනෙකුට ඕන කමක් නැහැ ඉන්දිය සංවරයක් පටව ගන්න, පනව ගන්න. ඒ නිසා ඒ යත්තන් අතර තියෙන මේ රණ්ඩු සරුවල් රණ්ඩු සරුවලේ පින් කරච්චලේ කවදාකවත් ඉවර කරන්න බෑ. ඒ හැම කෙනාම කතා කරන්නේ ඒ ආංශික දැනුම. ඉතින් Taman ඒක දැනගෙන කතා කරන එක වාද කරන එක පැත්තක තියලා මේ දකින්න වෙලාවදී දැකීම වගේ මේ ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් පිනක් සිද්ධ වෙනවා නම් පවක් සිද්ධ වෙනවා නම් උදාසීන දෙයක් කරන එක සිද්ධ වෙන්නේ ඇහි. වෙන විදිහකට කියනවා නම් මම හිතනවා ඒකට බඩ දොස් කියන්නේ ඒක තියෙනවා නමුත් හිතන්න පුළුවන් නම් මම මේ ඇහෙන් දන්නේ රූපයකට ලොල් වෙලා ඉන්න වෙලාවේ ඒක දන්නවනම් මේ වෙලාවේ මම කන නිවන් දැකලා තියෙනවා. කනෙන් කිසිම කෙලෙසයක් නැහැ. කන පිළිබඳ කිසිම බාධා කරන්න ඕන කමක් නැහැ. මගේ නාසය නිවන් දැකලා තියෙනවා. මගේ ජීව නිවන් දැකලා තියෙනවා. මගේ කය නිවන් දැකලා තියෙන නිසා මට පූර්ණ අවධානය, පූර්ණ මනසිකාරය, පූර්ණ විචක්කය, පූර්ණ ਵਿਚාරය යොදන්න ඕනේ මේ දැනට ගොඩටම මේ පහළ වෙන්නේ. මනාපනා පහරා එහෙම නැත්නම් උදාසීන දේ හරහා එහි මේ පහළ වෙන කෙලස් ටික බාහනය කිරීම විතරයි කරන්නේ කියලා ඒ පටු කිරීමත් මානසිකාරයට එන අර්ථකථනයක් තමයි. අනිත්‍යමයි කරදරයක් නෑ මෙතරයි තියෙන්නේ හැබැයි ඒකට පූර්ණ අවධානය යොදන්න ඕනේ. එතකොට ඒක විදියක සාන්තියක් තියෙනවා. තමයි දකින්න වෙලාවේ දකින්න බව දන්නවනම් ඒ චක්කුන්ද්‍රය අනිත්‍යව තලලව බලන යට කරලා තියෙනවා කියන කෙලෙස් ඉන්නේ. ඒ නිසා ඒ යෝගාවචරයට කරන්න තියෙන රාජකාරිය නැත්නම් භාවනා කෘත්‍යය හරියට දකින්න වෙලාවේ දකින්න බව දැනීම හරහා කල හැකි තත්වයකට පාලනය කර හැකි තත්වයකට තමන්ගේ තියෙන ප්‍රභාවයන්ට අනුව මේක පාලනය කරතර ගන්න පුළුවන් තත්ත්වෙත් බොහෝ කලකින් ගැටෙන්න පටන් ගන්නවා. ඒක අපි වාසියට දාගත්තොත් වෙන විදිහකට කිව්වොත් සක්මන් වෙලාවේදී මෙතනදී සක්මණේ සතිය ඇති කරගෙන දැන් තබන තබන පියවරේ වම දකුණ උණුසුම් සිසිලස කම්පන චංචල දැනෙනවා හරි දැන් මෙහෙම යනවා මම දැන් කෙලවරට ගියාට පස්සේ මේ සතිය කඩා ගන්න නැතුව ඒක කොහොමද හැරිලා ඉන්න ඕනේ හැරිලා එනකොට ශබ්දෝලින් කඩෙන් දෙද තියෙනවා වේදනා රූප උලක් වදිනා වගේ අනිකුත් සංවේදනය කැඩෙන්න තියෙනවා කියලා දැනගෙන එයා මගේ හිත දිගටම හැරෙනකොටත් පයේ තිබුණයි කියලා දන්නවනම් කවුරුත් චරිත සාධක දෙන්න ඕනේ කෙලස් ඇවිල්ලා නැහැ. මොකද පය තැබීම කියන පය තැබීමෙන් ඇති වෙන උණුසුම සිසිලස කම්පන චංචල ගති තණ්හාවක් ඇති කරන්නේ නැහැ. ඒක බොහොම උදාසීන දෙයක් පය පොළේ තියෙනකොට බරගතිය දැනුණාට ඒකට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒක ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. මේක වමද දකුණද කියලා කලකොලකමක් නැහැ. හොඳට අවිද්‍යාවක් නැහැ. ඒ නිසා මේ ධර්ම ශේස්ත්‍රයේ පයත බීම හරහා නැසිලා යන හරහා හැරෙනකොටත් ඒක ගන්නත් අරුනේ නෑ. ඒ චාරමුණේම තියාගන්න පුළුවන් වුණා. ඒ නිසා මට හැරෙන වෙලාවේදී මට දැනුණ උණුසුම, කම්පනය, සීතල උණුසුම. ඒ තොරතුරු ටිකෙන් තමයි ඒ පෞද්ගලික ලක්ෂණ ටිකෙන් තමයි දැනගන්නේ චිත්ත ප්‍රවාහය කෙලසිලා නැහැ කියලා. හැරෙන වෙලාවේදී මොකද උනේ කියලා දන්නේ නැත්නම් බොහෝ විට හිත පිට පැනලා. සද්දයකට වේදනාවට හිතවිල්ල. ඒ නිසා යෝගාවචරය යර ගිනිනකොට ගිනිච්ච යනකොට ගිනිච්ච සතිය කඩා ගන්න නැතුව එනවා කියන්නේ ඒ වෙලාවේදී දැනිච්ච දේ ඒ වෙලාවේදී Tamanට අරමුණේ පියවරේ පතුලේ දැනෙන දේ පිළිබඳව විස්තර හොඳට සවිස්තරව සජීවීව ආසන්න උච්චනව දකින්න පුළුවන් කමින් චිත්ත ප්‍රවස් ප්‍රවෘත්තිය රැක ගන්න පුළුවන් බව තේරුම් ගැනීම සත්‍ය සම්පජඤ්ඤයට හරවීමක් කියලා හරුවචනanse විස්තර කරනවා. අරුණේ පවත්තන කතිකට යනකොට සක්මණේ පවත්තන දේ සතිය නම් ඒ ඉරියව්ව හැරෙනකොට, පෙරලෙනකොට විපරිණාමයට පත් වෙනකොට ඉරියාපත සංදීයේදී සත්‍ය පැවැත්ම ටිකක් ඥාණයෙන් කරන්න ඕන එකක්. අන්නේ ඥාණය හරහා එතන ඉදරන් ධමනේ වෙලා තියෙනවා කියලා මේ වගේ හැටි සංඥාවක් ගත්තොත් කෙනෙක් එයාට ඒ අභ්‍යාසය ඒ පරිචය ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික ටික ටික අනිකුත් ක්‍රියාවට ගන්න පුළුවන් ඒක නැත්තම් මේක ඇත්තටම පුංචි කුළු ගෙඩියක් කරනවා ආවිසාර කළු කරකට ගහන්න හදනවා වගේ කොච්චර ගැහුවත් කැඩෙන්නේ නැහැ අර වගේ තැනකදී මානසිකාරය වැඩ කරන හැටි ඒ වෙලාවේ සත්වජිලෙන් දත් ඇති උණක් වදින් දත් ඇති සත්‍යත් ඇහිඳ ඇති ඔච්චර එකකවත් නිමිති අරගන්නේ නැහැ එක්කවත් අනු ව්‍යංජන අරගන්නේ ව්‍යංජන අරගන්නේ හැබැයි අයේ ව්‍යංජන අනු ව්‍යංජන හොඳටම අරගෙන තියෙනවා ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් මට්ටමට ඒකේ වටිනාකම දන්නවයි කියලා කියන්නේ ඒකේ ලාභයක් සත්කාරයක් හම්බ වෙනවට නෙවෙයි නමුත් ඒ දැන ගැනීමෙන් තණ්හාව අනසිට වලට ඉඩ නැහැ ලෝභ ලෝභ දෝෂ මානෝත්මක ලෝභ දෝෂ අවිද්‍යාවට ඉඩ නැහැ ඒ නිසා ඒ දැනුම Tamanට චර්ිත සාධිකයක් වෙනවා පිරිසුදුකමක් ගෙනහැර පානවා ඒක කරන්න පුළුවන් කියන ආනේ විදිහට මේ ඉන්ද්‍රයන් দমনය කරන්න යනකොට සතියට ඊට එහා ගිය සම්පජඤ්ඤේ යත ඥාන ගතික ලක්ෂණ අවශ්‍යයි ඒ අවශ්‍යතාවය ඇතුව රූප දිහා බලනකොට ඒක නැතුව බලන කෙනත් එක්ක ඇති වෙනස මානුකපුත්තු සාංශ ලස්සන කතාවට නංගනවා. ඉස්සලා කියනවා චක්කුණ රූපං දිසානේ රූපං දිසා සති මුත්තා පිය නිමිත්තක් මනසිකරෝති රූපේ දැකලා සතිය නැතුව සාරත චිත්තෝ වේදේති පංචාචෝස චිත්තතිය දකින්න රූපේට ඇලීගෙන බැඳීගෙන මම ආවල් දීපස්සයි කියන එකට ගෙවැදීමක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය দমনයේ පිළිබඳව අහලා නැති අපි කියනවා එසමිසු ඥාන නැති යකමන උපපතිකා නැතික තස වඩන්ති වේදනා ඊට පස්සේ එයා ඒ දැකපු රූපය පිළිබඳව ප්‍රපංච කරන්න පටන් ගන්නවා අනේ මම විතරයි දැක්කේ අනික කාටවත් දකින්න අපරාමයි මේක নানা ආකාර විදිහට අර වින්දනය ඒ වෙලාවේ අපේ తాවකාලික වෙන්දන විවිධ පැතිවලට කටට දාලා අපලා එක එක විදිහට රස බලනවා වගේ විවිධ වේදනා දිගේ හිත ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා අනේකාරෝප සම්භව මේක හිත කොහොම හිතියද වෙන කෙනෙකුට පෙන්වන්න උනොත් කොහොමද ඊයේ කොහොමද ලං වෙලා බලුවොත් කොහොමද ආදි වශයෙන් අර දැකපු එකේ රස ආස්වාදය විවිධ පැති වලට හරව අනේකාරෝප සම්භව මේකට ප්‍රපංච කරනවායි කියලා කියනවා එහෙම නැත්නම් හිත ගොජ දාන්න පටන් ගන්නවා අර අල්ලගත්ත එක මත ඒ අනේක රූප සම්භව නිසා අභිජ්ජාච විනේසාච ඉතින් යාට කල්පනා වෙනවා අද නම් මේක දැක්කම මෙහෙට කොහොමද දකින්නේ? නැත්නම් මගේ ප්‍රිය කෙනාට කොහොමද දක්වන්නේ? ආදිවාසී ඒ දේ අපි මෙහෙම කියමු ඒක මම හිතනවා එතකොට ඔය මොකක් අහන ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙයි. මේ වෙලාවේ දැන් මගේ ඇහැට ප්‍රියමනාප රූපයක් ලැබිලා මම සුඛ වේදනාවක් විඳින එක කාම තණ්හාව කියනවා. එහෙම විඳිනකොට අනිවාර්යයෙන්ම සමාජශීලී සතාට තමයි ප්‍රිය කෙනාට පෙන්වන්න ආසාව පහළ වෙනවා. මට හම්බෙච්ච දේ අපේ අයට පෙන්වන්න. මේ දැන් දැකපොතේ හිතත් බලන්න. මම ගෙදර ගියාමත් ඒක ලබන්න කියලා අර මේ වෙලාවේ ලබන මේ වින්දනේ රසය අනුන්ට දෙන්න, හිත ලබන්න, අතින්දි ලබන්න ආදි වශයෙන් පැතිරී යාවෙන කියනවා භව තණ්හාව කියලා. මේ ලබපු දේ මත ඉඳගෙන යා ඒක රස නිසා ඉතිරි පැතිරි වඩන්න හිතනවා අනික් අයටත් දෙන්න අතන දිත් ගන්න තව කෙනෙකුට දෙන්න තව වෙලාවට දෙන්න බව තනවා කියලා. නමුත් මේ හදන අහස්පාලිකාවට වැඩි කල් ආවුස නැහැ. මොකද දැන් රූපේ නෙවෙයි ඉන්නේ රූපම සාදාගත්ත නිතිවිලි උරා ජාලාවක ඉන්නේ අහස්මාලිකාවේ ඉන්නේ. ඉතින් ඒක කරගන්න බැරි වුණොත් මොකද කෙනෙකුට දෙන්න හම්බුනේ නැහැ. මට මේක හිතට ගෙනිය ගන්න හම්බුනේ නෑ. මේක හැමතැනම ගන්න හම්බුනේ නෑ කියනකොට හිතේ එන ද්වේෂයට ගෙන විභව තණ්හාව කියනවා. ඉතින් මේ භව තණ්හාව යන්තාක් අන්තයට දෙන්න හදන එක අපිට අනුකම්පාවක් කිය හැකි, පරානුකම්පාව කිය හැකි. නමුත් මේ මනෝ විකාරක ඉන්නේ ඒක අසාර්ථක වෙනකොට භව තණ්හාව යම් තාත්තු හදේ ඒ සමාන ප්‍රමාණයක් විභව තණ්හාවගේ ද්වේෂය පාරිනවා. බොහෝම ඉක්මනට වැඩිසනේ දබරටයි කියෝ වගේ වැඩි සමය ඇතිකට පෙරේ වැඩි දබරයක් ඇති වෙනවා. ඊට පස්සේ සක්මන් කරන බව දන්නේ නැහැ, ඉන්ද්‍රියන් සංවරය කරන්න ඕන බව දන්නේ නැහැ. මනෝ විකාරය දිගේ ගිහිල්ලා එක්කෝ දැටි ආසාවක් එහෙත් ඒක අසාර්ථක වුණොත් දැඩි ද්වේෂයක් ඇති කරන අනේකා රූප සම්භව. විවිධාකාරයෙන් මේක තන වඩාවට ගන්නවා. අභිජ්ජා වේසාව චිත්තවසු පහඤ්ඤති. එතනදී මානසික ආතතියකට අසහනයකට පශ්චාත්තාපයකට ඉද රාශියක් ලැබෙනවා. ඒ බලාපොරොත්තු හීන ලෝකයේ හීනක තාලක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ඒ සූත්‍රය බැලුවා සරෝජනාසගේ ඉකන්නේ මම බැලුවත් දකින්න රෝගයෙන් ඇති වෙන රසය නෙමෙයි ඒකමත නැවත නැවත කල්පනා කිරීමෙන් ගොජ දැමීමෙන් ප්‍රපංච කිරීමෙන් ඇති වෙන එක මත තමයි ඔය භවතණ්ණා විභවතණ්ණා වෙන්නේ. ඒ දේ මත ඇති වෙන එක තමයි පොඩි දෙයක්. නමුත් ඒක අපි ලොකු කර දක්වන එක තමයි අතිශෝක්තිය කියලා කියන්නේ. සාහිත්‍ය කියලා කියන්නේ. රස වින්දනය කියලා කියන්නේ. ඉතින් අපි බොහොම කැමති රස වින්දනයට මේ යමක් ලැබුවා නම් ඒ පැත්ත මේ පැත්ත හරහා බලන්න. ඒ බලන පුරාවට සිද්ධ වෙන මොකද්ද? අර ඇතිවෙච්ච තණ්හා බීජය අකිවිච මේතිලා මල්පල ගන්නලා પરම්පරාගණම් බෝ වෙනවා. ඒ බෝ වෙන හරහාවටම යා ඉන්නේ මේ ලෝකෙ නෙවෙයි. මනෝ විකාරක ඉන්නේ. ඒක මනෝ විකාර කඩා වැටෙන සීනිටත් වැඩි. ඒකට විභව ගන්නවා පැත්තට ගිහිල්ලා ගැටුම් නැත්නම් මානසික අසහන ඇති කරනවා. ඒ වන් ආචිනතෝ දුක්ඛං මෙයා මේ දැකපු රූපේ මතින් ගොඩාක් දුක් රාශියක් ඇති කර ගන්නවා. ආරාණි බාන උච්චතියා නිවලින් බොහෝ දුරට ඈත් වෙනවා. ඉතින් මේ කියන්නේ උපදේශ නලබකෝ ඉන්දියා සංවරයක් පිළිබඳව උත්සාහයක් නොකර ආමු පුතඥයක වැඩි. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්නට යන්න ඉස්සර වෙලා එහෙම රූප දැකීමේදී පාලනයක් නැත්තම් තමයි මේ තමම උපයාගත්ත මේ රූපහරා තමම දාගපු මේ වාසනාවන්ත අද්දකහරා මේ තරම් කෙලෙස් උපදින නිසා මේ සංවර කර ගන්නට මේ දකින දකින රූප පිටිපස්සේ දකින් දකින් සද්ද පිටිපස්සේ දුවන එක ඇහිදල් කූඩයක් වතුර පුරවන්න හදනවා ඒ කවදාකවත් සන්තෝෂ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා එහෙම එක වැඩක් කරගෙන යනකොට තව වැඩකට නායක දාන නාසනු කඩන යන හරකෙක් වගේ පිළිවෙලකට යන්න බැරුව දීවට හේතු වෙන මේ ඉන්ද්‍රයන්ගේ අසංවර ගතිය දැනගත්තොත් ඒ කෙනා සක්මන කෙලවරට යන්නේ මෙතෙන්දි හිත කැඩෙන්න ඉඩ තියෙනවා. සතිය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා රූප ලක්ෂණ එක නෙමෙයි වැඩි. මම මෙතෙන්ට යනකොට සූදානම් ශරීරය යන්න ඕනේ කියන එක තියෙන්නේ නසෝ රජ්‍යසු රූපේසු. එයා දන්නවා රූප රංජනය නොකරන්න මම අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒක විලාසිත බුදුහාමුදුරුවෝ බණ කියන එකක් නෙවෙයි. කරුණා පිටපසින් ඇවිත් කේලකින් ගහනෙකුත් නෙමෙයි. ඒක හිතට ඒ වෙනකොට අනුභව සික්කා ඇවිල්ලා තියෙනවා. නසෝ රාජ්‍යතු රූපේසු රූපං දිශා පතිසතු රූපේ දකින්නකොටම දන්නවා පයේ නෙවෙයි කාය ප්‍රසාද නෙවෙයි දැන් මගේ හිත හිත චක්කු ප්‍රසාදයට ගියා කියලා ඒ සතිය හිත පිටේම නතර කරන්නේ හිත මේ අරමුණෙන් අර අරමුණට බැන්න මේ ద్వාරයෙන් අර ద్వාරයට පැන්නයි කියලා ඒක දැනගන්න නසෝ රජ්‍යත රූපේච රූපං දිස්වා පතිස්සතු. ඒ විරත් චිත්තෝ වේදේ ඊට පස්සේ ආ දන්නවා දැන් මේ අසුචි කණ්ඩාගෙන බල්ලා අදින ස්වාමියා වගේ මේ හිත අර රූප බලන්න අදිනකොට මෙහාට තේරෙනවා මේක අසංවර ගතිය මේ කෙලෙසට ඇදලා යන ගතිය නිසා විඳිනවා තමයි විරත් චිත්තෝ වේදේති ඒ විරත් චිත්තේ තමයි මෙතන අට්ඨියති හරායති ජිකුච්චති කියලා සීක පුද්ගලයාට පෙන්නන්නේ මේ පුද්ගලයාට දන්නවා මේ හිත මේ මේ මේ හරුපේ බලන්න නැත්නම් මේ දිවේ බලන්න හරි ආසයි. මේක මට තරම් වෙන්නේ නැහැ. අනේ මේක දුකක්. අනේ මේක අත්හරින්න නැත්තම්. අනේ මේක ජුගුප්සාවක් මවන්නේ කොට කියන එක විරත් චිත්තෝ වේදේති ඒ පියා විඳිනවා. මෙතන ඉන්න කෙනාට කියන්නේ දෙලොක් අතර ඉන්න කෙනයි කියලා. ශික්ෂා මේ පැත්තෙන් පෙන්නලා දෙනවා මේ වැඩේ වැරදි කියලා. නමුත් අසීමිත අද අද দমনයක් නැති හිත අර කුණට අදිනවා. ඉතින් මේක මේ මේ දෙපැත්ත රාජින මේ ගතිය රබර්පටි අධිකත්ත රැඳෙන මේක ආසතියක් ඇති කරනවා. ඒ නිසා මේකට කියනවා නෙක්කම්ම සිත දෝමනසයි කියලා. මේකේ ඉන්නකොට මේක නෑ මොකද බනහලක් නෑ ඉන්දිය සංගරයක් ඕනෙත් නෑ රූප දකින්නකොට ඇටක් කද්දක ඇතිනේ කටත් අරගෙන ඇත ගලුවටේ ප්‍රශ්නයක් නෑ. දැන් එහෙම නෙවෙයි සතියක් පොඩ්ඩක් වඩලා සතිය කියලා සක්මන කියලා කොටත් ගිහිල්ලා දැන් දන්නවා අනේ මම මෙච්චර හදාගෙන ආපු සතිය මෙතන කැඩෙනවා ඕන කැඩුණා දැන් ඒකෙදි මේ අසංවර හිත ධමණය කරන්න බැරි නිසා අලකරසන කියනවා ඒ නිසා තමයි දරුවෙක් ඉතාම නරක වැඩක් කරනකොට ඒක දිහා බලහින්න අම්මා තාත්තා වගේ පේනවා ඒ දරුවගේ ඒ ලගරුකමට දරුකමට ලැජ්ජපයි නැතිකමට නරක වැඩක් කරනවා දරුකම නිසා කරන්න දෙයක්වත් නැහැ ධර්ම කරන්නේ වැරදි වැඩක්. අනිත් වගේ විලත්ත චිත්තෝ වේදේති කියන එක භාවනා නොදන්න බඳනහම කෙනාට කවදාකවත් විඳින කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක සත්‍ය පිළිබඳව මෝඩව අදහසක් තියෙන කෙනෙක් හිතන්නේ එයා හිතන්නේ මෙතකොටම වැරදිලා ඉවරයි කියලා. ඒක වැරදිලා ඉවර නැහැ. තව කොට ඉන්න කල් තියෙනවා. එහෙනම් පිටිකල තියෙන්නේ. පහේ නෙවෙයි. රූපයක් බලනවා. හැබැයි තමන්න පේන හිත ඇතුලේ මේක පිළිබඳ අගේ ආඩම්බර දෙකක් තියෙනවා. එකක් තමගේ සීලය තරන් නොවන වැඩක් උනායි කියලා ඒක පැත්තෙන් සංවේදී වෙනවා. අනිත් පැත්තෙන් මේක රස බලන්න ආස කරනවා. මේක බුදුජාණන් වහන්සේ කවදාකවත් බුදුහමදුවා කියමට ගන්න. ඒක යෝගාවචරය වල කියමට වැටෙනවා. යෝගාවචරය මේ මේ වෙහස මෙතෙක්කල් නාසංවතාවති අමුණී හරකෙක් වගේ දුක් ඇවිත් දැවෙච්ච දඟලපු මේ ඉන්ද්‍රිය අද මේ සීල ශික්ෂාව දාලා ඉන්ද්‍රිය සංවරය දාලා දැම්මට පස්සේ දහසනෝ කඩාවන යනවා. ආනේක අධ්‍යක්ෂකර පස්සේ තමයි තේරෙනවා Tamanට මේ වගේ පාලන ශක්තියක් නැහැ. ආහඳුමට්ටු කරන්න බලයක් නැහැ. ඒක පශ්චාත්තාප වෙලා වැඩන්නේ මේක දැකිය යුත්තක්. මේක ඝර්ෂණයක්, මේක තැවීමක්, මේක පිළීමක්. මේක සිද්ධ වෙන්නේ තනි සීලය කියන තනි පිචල්්‍ය සාධක මත නෙවෙයි ගොඩාක් පිචල්්‍ය සාධක මත. ඒක මේ අදනේ මොහොත විච්ච විදින එක ආය දවස කංසාරේ කවදාකවත් පුත්‍රිඥයට වෙන්නේ නැහැ. හෙට පුත්‍රිඥයට උඩට වඩා පිළිච්ච තත්ත්වයක් හොඳ තත්ත්වයක්. ඒ නිසා අද මේ අත්දකින්න හරස්කඩ ඒ පසුබිමටම සාපේක්ෂයි. ඒක ඒ තරම්ම සජීවී. ඒ තරම්ම හේතු ප්‍රත්‍ය සමහැදලා තියෙන. ඒ තරම්ම පටිච්ච සමුප්පන්නයි. ඉතින් ඒක පොත් කියන්න බෑ. මේ වෙලාවේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා අපිට අර අනිකුත් ධර්ම හරහා හිතා ගන්න පුළුවන්. يعني අහිංසක සත්ම දෙවිදයන් යෝගාවචරයේ හිත ඒ සම්පූර්ණ ඕලාරික පටිච්ච සමුප්පන්න සංකත ස්වභාවය දැකගන්නේ පරාජිතව. දකින්නවා දකින්නකොට හිතනවා මේ වෙනකොටත් කඩාගෙන ඉන්නේ කරයි. නමුත් මේ කවුද මේ මානවතිපච්ච ස්වාමීන් වහන්සේ විස්තර කරනවා තාම ලකුණු කැපිලා නැහැ. තාම යා දන්නවා සත්‍යයට දන්නවා හිත පිට ගියා. ඉතිවිටි ගිය රූපයකට රූපේ කොටස ආස්වාදේ තියෙන්නේ. නමුත් ඒක අර පැංගිටි ටිකක් මොනකට වැදුනහම වගේ තංච නාජ්‍යෝස කිත්ති තියායකට බැසගෙන අනේ හොඳයි කියන්නේ නැහැ. ඒ ගෙට ගෙවදින්නේ නැහැ. එයා දන්නවා දැනටම තමන්ගේ අපාය සකස් වෙලා තියෙන්නේ. තමන්ගේ පව් කරන තැනක මේකට ඇතුල් වෙලා මම මාගේ කියා ගන්න යන්නේ තංජ නාජ්ජෝස තිත්තති මොන කරන්නද මේ අසංවර හිතේ හැටි මෙහිමයි කියලා ඒ අජෝසනය කරන්නේ අජෝසති අභිවදති අභිනන්දති කියලා පද තුනක් කරුවචාන් සඳහන් කරනවා මොහොර දෙකක් දුන්නාට පස්සේ ඒ කියන්නේ පවක් හෝ වෙනක් හෝ සතක් හෝ දුකක් හෝ අපි ඒකට සංගා ගන්නවා ඊට පස්සේ ඒක න ආඩම්බර වගාඩම්බර දේශනා කරනවා ඒක න අභිවදනය කියලා අභිනන්දනය කරනවා අනේ හොඳයි කියලා හම්බුණාට ගෙවතුනේ නැත්තම් අභිනන්දනය කරේ නැත්තම් අභිවදනය කරේ නැත්තම් අකුසල අඩුයි ඒ තමන් අද්දරට ගිහිලා තියෙන ගෙට තමන්ට අදාළ අපාය තමන්ට අවශ්‍ය වදකාගාරේ හදලා තියෙන දැන්. ඒකට බහැවත්ව තනිය සාදු කියලා ඒ අසප්පුසයි කියනවා. මේක දැනගෙන ඉතින් අර ගෙනාවු ගවයට මෙතෙන් ආවා. මම මේකට ගෙවදින්නේ අජෝසනය කරන්නේ අපි වදනය කරන්න යන්නෙත් නැහැ. කවුරුත් එක වල්පල් හැලි දොඩන්න යන්නෙත් නැහැ ඔබ ගැන. දොඩන්න යෑමෙන් වෙන්නේ හිත ලෙසලා යන්නේකමයි. අභිනන්දනය කරන්නේත් නැහැ. ඒ නිසා නාජ්ජෝස සිතති නා විවදති නා අභිනන්දති කියන එක තමයි මෙතන යෝගාවචරයේ ශික්ෂණය වෙන්නේ. මෙතන මේ ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ. ඉන්ද්‍රිය ශික්ෂණය කියලා කියන්නේ මේ අද්දරති වෙන එකක්. රූප නොබල ඉන්න එක නෙවෙයි. රූප නොබල ඉන්න එක ඇත්තට සජීවී ක්‍රියාභාරයක් නැහැ. සජීවී භූමිකාවක් නැහැ. ඒ සජීවී භූමිකාවට පත් වෙලා උච්චාරණාසන බවට පත් වෙන එකට බුදුහාමුදුර දොස් කියන්නේ නැහැ. මොකද මේක අත්දකින්න තොකදාකත් ගොඩේ ඉන්නේ. අපි රූප බලන්නේ නැතුව වහගෙන හිටියට අර පාරසරි බ්‍රාහ්මණයා කිව්වා වගේ උත්තරමානක කිව්වා වගේ ඒක පේන්න තියෙනවා යම් කිසි විදියක ඒ ඉන්ද්‍රයන් අසංවරකම නිසා පෞසිද්ධ නිසා නොකර නිකන් ඉන්නවා. ඒකෙන් පුහුණුවක් එන්නේ නැහැ. එමින් කවදාකවත් ෆීල්ඩ් එක්ස්පීරියන්ස් එකේ ඉන්නේ ක්ෂේත්‍රය අත්දැකීම ඉන්නේ මෙතෙන්ට යන්න ඕනේ එක් පිළිවෙල කිසිසේත්ම ඇකලෙන දෙයක් නෑ එතන අජෝසනේ කරේ නැත්නම් යථාස්ස සාය වේදතෝ රසං යම් කිසි විදිහකට ඒකේන රූපේ වර්ණ දකින්න හැඩතල දකින්න රස විඳිනවා ඒ හිත හිතෝක්කාරකමට ගිහිලා ඒ රස විඳිනවා සේවතෝචාපි වේදනා. යා දන්න මේක ප්‍රියයි. මේක අප්‍රියයි. ඔක්කොම සිදුවලා තියෙනවා නමුත් මේක මම කියාගන්නේ මේක මගේ කියාගන්නේ මේක මගේ ආත්මය කියාගන්නේ නැත්නම් අජෝසනය කරන්නේ අභිවදනය කරන්නේ අභිනන්දනය කරන්නේ යෝජනා ඉදිරිපත් වෙනවා ස්ථිර වෙන්නේ නැහැ සභාවකට යෝජනා කොච්චර ආවත් ඉස්සෙල්ලම තමයි සභාගත වෙන්නේ මිනිත්තු වලට යන්නේ ඉතිරුනේ නැත්තම් හරි මෙහෙම කිව්වයි කියලා කියන්න ලේකම්තුම වාර්තා කරන්න ඕනේ නැහැ. ඕන දේකට ඕන යෝජනාවක් ගේනවා. එහෙනම් මේ කඩප්පුලි හිත, නොකවන හිත, ධාපතුර හිත, පල්මත් හිත ඕනේ යෝජනාවක් ගේනවා. ඒක අපි කෙලසන්නේ නැහැ. ඒ යෝජනාව ඉස්තර කෙරුවොත් මේක මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කරගෙන ඒකට තමාවක් නැහැ. ඒක අපේ වචනකෙන් ඉල්ලගෙන ගන්න පරිප්පුවක් තියෙනවා. අපි යෝජනා තමයි සාහසික කරන එක දක්වම ඒ මානසික කාර්යය නැත්තම් ඒ හිංසිය দমনය එතන ගියාට පස්සේ manussකම කාපි ඇති කරගන්න වෙනස අපි හිතපතෙන් උසස් වෙන හැටි බුදුබණක් අපිට වදින හැටි බුදුබණක තියෙන සජීවීකම අස්පනා පිට ලේපිට දැක ගන්න පුළුවන් ඒ නිසා මම වින්දට ඒක ළඟ ඉන්න කෙනාට මොන විදිහවත් දෙන්න බෑ. මොකද එයා ඒ අභ්‍යාසයටපත් වෙලා ශේස්ත්‍රයේම ලබන්න ඕන. එනිසා ඒ ටික යන්නේ අපි මේ අනුභව ශික්ෂා අනුභව ක්‍රියාවට නේ අනුභව ප්‍රතිපදාවට. අනුභව ශික්ෂාවෙන් අහලා තියෙනනේ මේ තඩබර අභිමුඛයකටයි වෙන්නේ. ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ උඹට ඉස්සරහට යන්න වෙනවා මනුස්සයෙක් නිසා උඹලඟ ආයුධ උපකරණ ටික තියෙනවා බුදුරජාණන් කිසි පැකිලීමකට ඵලයන් කියලා කියනවා ශාක්‍ය පුත්‍රයෙක් වශයෙන් ශාක්‍ය දූතිකාවක් වශයෙන් බුදුරජාණන් දන්නවා පුළුවන් කරන්න කියලා ඊට පස්සේ ක්‍රියාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කර දෙන්නේ නැහැ. පොතේ කරලා දෙන්නෙත් නැහැ. තමයි ඒකට හරියට මෙතන ගියාට පස්සේ ලක්ෂ වාරයක් වැඩිලා වැඩිලා දවසක ඒක පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගත්ත ගමන් යාට පේනවා රූපත් පේනවා වර්ණයක් තියෙනවා හැඩයක් තියෙනවා. සැප දුක් දෙකක් තියෙනවා. නමුත් ඒ ඔච්චර යෝජනා වෙලා තියේදී මම මාගේ කියන්නේ කීයතිනෝ පචියති. ආයක පිළිබඳව ඡේරීමක්, වැයවීමක්, නිරෝධයක් දක්ින මිසක රස කරගන්න යන්නේ නැහැ. මගේ බුදුලෙට එකතු වෙනවා මම ලස්සන රූපයක් දැක්කා. ලස්සන දෙයක් දැක්කයි කියලා දැන් ඔය පේටන්ට් රිපෝට් කරන්නේ. රිපෝට් කරන්නේ. එක එක දේවල් හම්බෙච්චාම ඩිස්කවරිස් කියලා ඇමරිකාවේ ගිහිල්ලා අසම් කරන්න එපා. ඊට පස්සේ අපිට රොයල්ටි එක හම්බෙනවනේ. ලෝකේ වටිනාම දේ දකපු බුදුහාමුදුරන් කිසිම පේටන්ට් එකක් නැහැ කිසිම රොයල්ටියක් නැහැ. ත්‍රිපිටකේ ඕන කෙනෙකුට මුතුනේ කරතයි. අනේ කුමාර පොත් මුද්‍රණය කරන්න අයිතිකාරයෙන් අවසර ගන්න ඕනේ. නැත්තම් බඩ නැත්තම් නඩු කිසිම හේතුවකින් මේක කෑල්ලක්වත් ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් හෝ කොපි මාර්ගයෙන් ගත්තොත් නීති ප්‍රකාර ආරච්චි කරන්න බෑ කියලා පොත්වල දීලා තියෙනවා. ත්‍රිපිටකේ නෑ මොනක් අර. මොකද කියන හොන්තම දැනුම තියෙන කියන්නේ. ඒ කියන්නේ මේක පොතේ තිබුණා කරන දෙයක් නෑ. පොත ඉගෙනගෙන ශාස්ත්‍රයට බහැලා ලියපිට දකින්න ඕනේ. ඊට පස්සේ දැක්කපු ගමන් යන්නේ ප්‍රතිපදාව ඉහළට යනවා. දැන් සීල නෙවෙයි මේ කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ ඉන්ද්‍රිය දමනය නිසා රූපයක් දැකලා යත්වාදි කරන මේ තන් අසංගතම් වරන්නම් උපජ්ජති පාපක අකුසල ධම්මා. යම් හේකින් අසංගතව හිතුණා නම් සංගරෝණේ නැත්තම් හතේන පුළුවන් මේ පාපක අකුසල ධර්ම චක්කුණා සංගතෝ විහෙති ඇහැ පිළිබඳව ගුත්තද්වාර කියලා කියන්නේ දැකපදී දැකවමතින් නතර කරන මේක කවක තවදුරටත් හපහප කණ්ඩ යන්නේ. ඒක මත නැවත තරංග ගන්න යන්නේ. අපිට කියන්න පුළුවන් හරකෙක් දවල්ට කාලා. හැන්දෑවට වමාරාකමක් කරනවා. ඒකට කියනවා රුමිනේෂන් කියලා කියන්නේ වමාරාකම කියන්නේ සිංහලෙන් කියන්නේ. මනුස්සයත් භාවනා කරන්නේ නැත්තම් එයා හිතවගත්ත දේවල් එතනින් නැතර කරන එක නැවත නැවත ප්‍රපංච කිරීමක් කරනවා. එතන තමයි කෙලෙස් ඇති වෙන තැන. රූප දැක්කට මොකුත් වෙන්නේ නැහැ. රූපය දැකලා හැඩ තලයේ දැක්කටත් වර්ණය දැක්කත් මන අපේ පහළ වුණත් හිත ඒක පියා යන්න හදනත් ඒ සීමාව දකිනවා නම් ඒ කියන්නේ ඒ මොගුක්සයාට බුරුම ස්වාමීන් වහන්සේ මේක විස්තර කරලා කියනවා වේදනාපච්චය තණ්හා කියන එක ඒක කලින්ම තියෙනවා. සුඛ වේදනාවක් එනකොට තණ්හා වෙනවා කියන එක භාවිත මනසක් නැති කෙනාට කතා කරන දෙයක් නෑ. භාවනාජ කරන්නේ වේදනාපච්චය පඤ්ඤා. මේ වේදනාව නිසා තණ්හාව පහළ වෙන හැටි යාන්ත්‍රණය පෙන්වලා දෙනවා. තමන්ගේ මේ දුරන් හරහා තමන්ගේම අත්දැකීම හරහා තමන්ගේම ඊයේ වෙච්ච වැඩි හරහා වේදනාපච්චය පඤ්ඤා කියන තැන මේ පටිච්චසමුප්පාදේ සම්දිස්ථානය කරලා දැමීම තමයි ඒකට රහස්සොත්තු සේවාවින් නිලධාරිය කොරාට වරකම් කරන්න ඇරලා නදනි ඔත්තු බලන ස්වරූපයෙන් ගොඩාක් කල් පෙට්‍රල් පුච්චන්න ඕනේ හරියට වෙලා හොරා අල්ලන්න. කල්ලාතු හොරා ඉන්නේ කරකලා දැක්කලා මට දැමට හරියන්නේ නැහැ. ඉන්ෆෝමැනේජර් නිතියට හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා යා සිවිල් ඇඳුමින් ඉඳගෙන ඔය යන්න අරින්න ඕනේ. අපි අයිතිකාරයා දන්නවා. නමුත් යන්නේ නමුත්තු දන්නේ නැහැ. පාරිභෝගිකය දන්න හොරා ගන්න නැත්නම් ඒකත් පාරිභෝගික කෙනෙක් ඇවිල්ලා ඉතින් කටයුතු කර කර හිටව. කවුරු හරි සැකෙන්සන් තනවට පළවෙනි සැරේදී වචනයක් කියන්න යන්නේ මොකද වැරදි නිරීක්ෂණයක් ආවම උනොත් ඒ ආර්මසගේ ජීවිතය සම්පූර්ණ අනතුරු දෙසරත් බලන තුන් සැරේත් බලනවා. ඉතින් එතකොට මේ වැරද්ද කරද්දිමත් ඔත්තු සේවාවක නිලධාරියෙකුට බලා සිටීම සදාචාර විරෝධී කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දකින්නකොට වල්ලන්න බෑ මොකද ඒකට නෙමෙයි තියලා තියෙන්නේ කියලා මම කතාවත් අල්ලන්නේ නැවත නැවතත් බලනවා ඒ නිසා යෝගාවචරය රූප නොබලිය යුතුයි කියලා භාවනා නොකරපු අය කියනවා ඒ ගොඩේ ඉඳලා පීනන කට්ටිය ඒ බයි ලකින කට්ටිය වචන අහන්න යන්න එපා බුදුචානන්සේ කියලා තියෙන බහැර කරන එක එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා මම ධර්මන්නේ කියන්නේ භාවනා නොකරන කටින් නේද රූප බලන් දැනන්න එපා, ශබ්ද බලන් දැනන්න එපා, ගන්ධ බලන්න එපා. ඔහොම නේ භාවනා කරන්න කියලා කාදාවත් භාවනා නොකරපු කච්චි අපිට ඇඟිලි දික් කරන්නේ. ඒකට ඉතින් පාරසටි බ්‍රාහ්මණය හම්බ වෙලා එයත් එක්ක භාවනා කරගෙන යන්නේ කියලා. රූපකම අපේ බුදුහාමුදුරේ බොහොම සජීවී. රූප බැලුවට ප්‍රශ්නයක් නැහැ. වර්ණය දැක්කට ප්‍රශ්නකුත් නැහැ. හැටි දැක්කට ප්‍රශ්නකුත් නැහැ. මනමේ භාවනාවට ප්‍රශ්නකුත් නැහැ. මගේ කියාගන්න එපා. ඒකද කියනවා කාපහුවමාරලා කන්න එපයි කියලා. නැත්නම් ප්‍රපංච කරන්න එපයි කියලා. ඉතින් අපි කවදා හරි ප්‍රපංච කරන වෙලාවක මේ දකම රූපයක් ගැන නැවතන සින්නාග අපි මනසෙන් භාවනා කරන වෙලාවක අපිට තේරුම් ගන්න පුළුවන් මේක දකපු එකකින් තව කොච්චර අකුසල් රැස් කරනවා. තරහක් පිළිබඳව හෝ ආශාවක් පිළිබඳව. ඉතින් ඒක එතනදී දැනගන්න පුළුවන් නම් අපිට පේනවා ඒ කරන්න කරන්න මානසික ආතතිය වැඩෙනවා. නමුත් පරණ කර භාවනා නිසා එතන සතිය පිහිටවගෙන මේක අධ්‍යෝෂණය කරන්න එපා, අනිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා කියන එක තේරුනොත් තේරෙනවා දැන් මේ ඔබට ඕනේ නම් පව පුරව පුරව විතෝකන එහෙනම් උගතල්ලන්නේ කියනවා අතාරින්න බෑ අතාරින්න යුතුයකමක් මම මේ වෙලාවේ අඬන එක ඉව කල්පනා කරන එක විඳවන එක මගේ භාගකීමක් මම අම්මා කෙනෙක් වශයෙන් කොහොමද කරන්නේ අම්මේ අධ්‍යාපන ඉතින් එන විදියව බුදුහාමුදුරේ ඒක නලවන්නේ මම තාත්තනි සමට බලන් ඉඳ වෙයිදින් කියලා ඉතින් හිතනවා. ඒවා එකක්වත් බුදුරජාණන් කියනවා ආවල් කාරණාවක් ඉෂ්ට කරනවා. මට තේරෙනවා නම් මේ වෙච්ච එකක් අල්ලගෙන මේ මනසින් විඳවන එකක් කරන්නේ. ඒක පිළිබඳව ඒක මේ මනස බෞද්ධෙක් නෙමෙයි. ඇමරිකාවේ ඉන්නකොට හරියට කියනවලු මේ වගේ මිනිස්සු ඇවිල්ලා මේ මානසික අසහන තියෙනවා කියලා. ඒ මිනිස්සු කියනවා මේක අර්ථය කරගෙන ඔය මානසික අසහනට උඹ හිත නැතුව කොහොමදක් ජීවත් වෙන්න බෑ. එයා කවගේ හරි හිතක් අල්ලගෙන පිළිකාවක් වෙලා හිතට වද දෙන එක තමයි කරන්නේ. නැත්නම් උඹ දන්නා නම් හිතට පුළුවන් මානසික අසහනයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා උඹ පිළිලා. උඹ කරන්නේ මානසික අසහනට පොර දාන එක තමයි. ආහාර දෙන එක තමයි. යුතුයකමක් කියලා හිතනවා. සදාචාරයට වර්ෂීමක් කියලා හිතනවා මේ කට්ටිය අනුරට මාත් ගන්නවා. භාවනා කරපේ කරන්නේ දැන් ඒක අඬන්න ඕනේ අඬ පුදුමකටයක් වෙන ඇඬුවා. ඉතින් මිනිහාට ඉවරයි ඒක වැඩක් නෑ මේක මමරා කැමෙන් ඇති වැඩක් වෙන්නේ නෑ දික්කේ දික්කවත්තම් භවිෂති. සුතේ සුතමත්තම් භවිෂති. මුතේ මුතමත්තම් භවිෂති. අනුගාණ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති කියලා. අපි මේ අදාළ නැති පුදුමාකාර දුකක් බදාගෙන විඳිනවා. මේක විසුද්ධි මාර්ගයේ එකතන කියලා තියෙනවා. දුක පිළිබඳ ඇති මේ තණ්හාවට තමයි අවිද්‍යාව කියන්නේ. අපි හරි ආසයි මේ දුක් විඳින බව පෙන්වන්න කියා පාන්න. වේදනාවක් ආවම අල්ලගෙන ඉත හැම කෙඳිරි ගාවේ නැත්තම් හරියම ඒකට තේරිතට ජාඩ ඇම්බියුලන්ස් එක ගිහලා ඉස්පිතාලේ ගෙනිච්ච ලේටි මොකුණක් කමන්නේ සනීපයි. කවුරුහරි උදව් කරුවේ නැත්තම් ඊදී පැත්තක මේ කලිවදයක්. නිසා මුළු සමාජ ජීවිතේම රඟපෑමක් තියෙනවා. දුකට පුතුම ආසාවක් තියෙනවා. තණ්හාවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව වශයෙන් පෙනී හිටින්නේ. මේ වෙලාවේ වෙනවා ඒක වුණා. දැන් මේ හිතත් පෙළෙනවා. මොකක්ද ඇති වෙන්නේ? එහෙම තමයි රූපයක් දැක්කා. තණ්හාවක් ඇති වෙලා තියෙනවා. ඒකට පශ්චාත්තාප වෙලා අජෝසනය කළා කිසි වැඩක් නැහැ කියලා. හැබැයි ඒක හිතලා ගන්න එකක් නෙවෙයි කරලා කරලා කරලා පුරුදු වෙලා. ඒක තැනකට ආවට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අපිට එන්න තියෙන දුක් කොච්චර කන්දරාවක් එන්න කලින් කපලා තියෙනවද කියලා. භුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා ඥාය දන්නවනම් අනුපුප්ප ශික්ඛා අනුපුප්ප ක්‍රියා අනුපුප්ප ප්‍රතිපදා තමන්ගේ හිතට වද දෙන්න පුළුවන් මේ විශාල දුක්ඛයක් ඉතිරගනට එන්න කලින් කපලා දාලා තියෙනවා ඒ මේ දුකක් හරහා ඉන්ද්‍රිය দমনයක් ඇති කරලා ඥානයක් පහළ කරගෙන විශාල සතුටක් ඇති කර ගන්න පුළුවන් සන්තෝෂ රාශියක් බුදුහමකට ගෙනත් දීලා තියෙනවා ධම්මං වචසෝ අනුන්නම් වසසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. ඉතින් බුදුරජාණන් කියනවා මේක දුකක් තමයි මහණෙනි. මේ අපිට මේ ඉන්ද්‍රිය දමනේ නැතිකම නිසා හෝ අප්‍රිය සංවෝගේ නිසා හෝ මොකක් හරි වෙන එක දුකක් තමයි. නමුත් මේ දුක දුක බව දන්න එක තමයි සත්‍යයක් මනුස්ස ජීවිතේම නැහැ කියන. ඒ කියන්නේ මේකට ප්‍රශ්නවි කවදාකවත් සැප විඳින්න බෑ. ප්‍රත්‍යකල ගාන හදන්න ඕනේ. ව්‍යාපාරය අභ්‍යාසයක් කරන්න ඕනේ. මොන දෙන්න ඕනේ. ජීවිත හරහා යන්න ඕනේ. එක සැරේ කරන්න එක සැරේ කරන්න ඒක නැවත ඒ එක සැරේ වෙන එකක් තාක ජීවිත සමතක වෙන්නේ ඉතින් මේ විදිහට ඉන්දිය ගමනේ පිළිබඳව කටයුතු කරනකොට මේ සත්‍ය සිද්ධිය සිද්ධ වෙන්නේ භාවනා මධ්‍යස්ථානක ඉඳගෙන ඉඳද්දිද නැත්නම් භාවනා මධ්‍යස්ථානක ලක්මන් කරද්දිද නැත්නම් භාවනා මධ්‍යස්ථානක එදිනෙදා වැඩ කරන්නේ නැත්නම් ගෙදර දොරේ වැසිකිළික වැසිකිළි කරද්දීද කියලා කිසිම සීමාවක් නැහැ. ගෝතනෙක් හිතනවා මේ මේකට දඹදිව යන්න ඕනේ මේක මුතුකේකට යන්න ඕනේ මේ පරිසරය ඕනේ. ඇත්තටම කියනවා පටන් ගන්න එක අවශ්‍යයි. ඔත් සිද්ධිය සිද්ධ වෙන්නම් කර්ම කවදාකවත් හිතපතනක නෙවෙයි. සිද්ධිය සිද්ධ වෙන්නේ කර්ම දාපා හිත ප්‍රමාණයටත් නෙවෙයි. උනාට පස්සේ තියෙනවා අර මෙතෙක් කල් කරගෙන කරගෙන ආපු වැඩ නිසා කොයි වෙලාවක හරි ඒ වැඩේ සිද්ධ වෙනවා. ඒ වැඩේ සිද්ධ වෙන මුලින් සීලය ඕනයි කියන කවදාකවත් වරදින්නේ නැහැ. ඒ වෙනවා සීලයත් එක්ක මේක කොච්චර කරත් හරියන්නේ නැති අවස්ථා කොච්චර දෝ තියෙන්න පුළුවන්. අපි කියන්නේ සද්ධාහට යට කරලා කමක් නැහැ. හරියනකම් කරන්න ඕනේ කියලා ඉදිරියට යamak කරනවා. ඉතින් ඒ විදිහට නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ විරත් චිත්තෝ වේදේති තත් තස්ස නාජ්ජෝස චිත්තති. එයා විඳිනවා තමයි විරත් හිතකින්. භාවිත මනසකට සූදානම් හිතකින් විඳිනවා. යථාස පස්සතෝ රූපං වේදිතෝ චාපි වේදනයි මනසේ රූපයක් දකිනවා. වේදනාවක් තියෙනවා. නමුත් කාදාකත් එක මම කියාගන්නේ, මගේ කියාගන්නේ අර ගිනාපු යබ්බැහියට. රුචිආශකන් නිසා මේ ඉඳුරන්ගේ රසං අසංවාගත නිසා ඒක තමයි අපේ සිංහලෙන් කියන්නේ මේ අසික්කිත කියලා කියන්නේ. අශික්කිත වෙනවා කියන්නේ සික්කිත නැහැ. ඉක්මිච්ච නැති හිත අශික්කිත හිතක්. අශික්කිත හිතක් තමයි තියෙන්නේ. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. නමුත් අශික්කිතකම වෙන්න අරලා හොඳට බලනවා කියොත් ඒක <coughs> මම කියාගන්නේ. සේවතෝ චාපේන චේතන උපචේතිති එවං සෝ චරති සතෝ. ඒ සතිය මේ සාමාන්‍ය විමුතු වෙන සතියක් නෙවෙයි අනිත් 33000 කුඩින් යන සතියක් තියෙන්නේ. පුදුමාකාර වේගයක් කියන සත්‍යයක් තියෙනවා. ඒකට තමයි අපි ටිකෙන් ටික ටිකෙන් ටික මේ තියති පහසුකම් තත්ත්වය අරසීමක දිනු කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ කිලෝරක් නැති මේ තැනකදී ඉතිරි පැතිලි ගියාම ඉන්දිය සංවරය එපාරසදී ප්‍රාප්තන ඉන්දිය සංවරය නෙවෙයි මේක වැඩිට බහැලා කරන ඉන්දිය සංවරයක් මේකට ඥානීයක තමයි මේක හේතු කරලා තියෙන්නේ. ඒ නැත්තම් සත්‍ය සම්පජඤ්ඤයට හැරෙන අවස්ථාවක් කියන්නේ. මෙන්න මේ ඉන්දියා සංගරය ආපු කෙනාට බුදුරජාණන් වහන්සේ අද අපි මේ කියපු කතාවක් සඳහන් කරන භෝජනේ මත්තඤ්ඤෝ කියලා. ජීව පරිසම් කරපන. ඉන්දියා සංගරයක පස්සේ තමයි අහ කන නහසය දිවට වෙනමම පරිච්ඡේදයක් තියෙනවා. කෑම. අද විතර ඒකෙන් කෑමෙන් නරක වෙන යුගයක්. කෑම නාස්ති කරන යුගයක්. ඒ වගේම වැඩි කෙනෙක් භෝජන සංකා සඳහා ගත කරද්දී 90ක් බඩගින්න ඉඳාගන්න යුගයක් ඇත්තේ. ඒක නිසා අපිට වස්තු සමසේ විදියන් ඕනේ නම් අපිට දුරුත්තක් හරි කර්මාවක් නැත්තම් මේ බලමින් ඉන්න මිනිස්සුන්ට හැඟීමක් කියනවා නම් මේ යන මේ යන පාරේ යන්න බෑ. අද මොකද වුණා ධාන්‍ය වලින් හොඳටම මානවයට බඩපුරවන්න පුළුවන් බව ආහාර සහ කුසීම සංවිධානය ගණන් කරලා ඉවරයි. එතකොට 40ක් ධාන්‍ය මත්පැන් භාවිතය සඳහා පැත්තකට කරනවා. ඒ කියන්නේ කාලා බොන්න ඕනේ ටිකට. ඒක කන්න පුළුවන් කට්ටියට. අනිත් කට්ටිය කෑමලින් දමා ගහ ගන්නවා. සම්ඩු කරනවා මේ භෝජන සංග්‍රහ පවත්තලා. බඩගින්නේ ඇති එක. බදාද ගන්නකොට පපුව පිටපැත්ත තමයි අත ගෑවෙන්නේ. මොනවා කරුණාවක් නැහැ කෑමක් පිළිබඳ. ඒක නිසා තමයි කෑමක් ගන්නකොට මේ කන්නේ මානවයර තියෙන ආහාර වේල. මේ කෑම කාලා අනවශ්‍ය ලෙඩ හදා ගන්නත් එපා. කෑම නොකෑම නිසා ඇති වෙන බඩගින්න තියාගෙන භාවනා කරන්නත් බෑ. ඒසම් ප්‍රෝජිනේ සලකලා කෑම ගන්නවයි කියන එකෙන් අදහස් කරන වෙන මොනවත් නෙවෙයි. මට්ටමට ආවට පස්සේ නතර කරන්න තියෙනවා. වාහනේ බ්‍රේක් තියෙන්න ඕනේ, ක්ලච් එක තියෙන්න ඕනේ. අපි යන වාහනේ ක්ලච් නැහැ, බ්‍රේක් නැහැ. කන්න පටන් ගත්තට පස්සේ ඉසිලෙන් බොන්න පටන් ගත්තට පස්සේ බිව්වට පස්සේ බණ කියලා වැඩක් නැහැ නේ. බණ කියනවා බොන්න ඉස්සලා බණ කියන්න ඕනේ. කෑමත් ඒ විදිහටම මතයක් මත් වීමක් තමයි තියෙන්නේ. මේක ඉතාලි වල තිබුණ ක්‍රමයක්. එක භාවනා පිළිබඳ උගන්වන කෙනෙක් කියනවා අපි භ්‍රමචරියට ගිහිල්ලා කාම ක්‍රීඩා නැත කරපු ගමන් ඒකේ යටපත් වෙන එක ආහාරයෙන් තමයි උද්දීපනය කරන්නේ. ප්‍රශ්නචරියට ගියාට පස්සේ අපි යම් කිසි ප්‍රජන පද්ධතිය ඒ රසායනික ක්‍රියාවලියට ආධාර කරන්නේ නැහැ නේ ඊට පස්සේ ඒ අඩුපාඩු මකන්න ආහාරය තමයි ඉස්සර වෙන්නේ ඉතින් ඊට පස්සේ නිසිසේ කාලා බීලා කටයුතු කරන්න පටන් ගන්නවා ඊට පස්සේ වෙන්නේ මොකද්ද ඒ කැපත රෝගේ නැත්තම් ඉස්මෘතාව නැත්තම් වකෑම නිසා ඇති වෙන බඩගින්න නිසා මධ්‍යස්ථ ජීවිතයක් ගත කරන්න බෑ. ඇනොරෙක්සියා එහෙම නැත්නම් අනිත් බුලිමියා. ඒ දෙක අද බරපතල රෝග. ඒ ඛණ්ඩ තියෙන අය කැමෙන් ඇතිලා තියෙන රෝග. ඒක පිළිබඳව තමයි ප්‍රමාණය කතා කරනකොට සාරිපුත්‍ර ස්වාමීන් කතා කරලා තියෙන්නේ. චත්තාරෝ පංච ආලෝකේ අභුත්වා උදකම්පී වේ. තව බස් පිටු හතරක් පහක් ඛණ්ඩ ප්‍රමාණය බඩේ ඉඳ තියාගෙන වතු ටිකක් දීපන්. ඒකට ඒක තමයි මට ආහාර දිරවන්න හොඳ මට්ටම. එහෙනම් ධර්ම කතාවක් තියෙන මිනිසෙකුට මගුල් ගෙදරකට ගිහිල්ලා කාලා කාලා කාලා හොඳට මම වඩලා වේද මහත් එක්ක ගහට ගිහිල්ලා කියනවලු ආරි මම ආවේ ඉස්මෘත්තාව ඩාඩිය දානවා ඉදරම් පාලනය කරගන්න අමාරුයි. ඊට පස්සේ වේද මහත් එක්කවලු මේ නඩයන් ගිහිල්ලා උගුරට තල්ලලා තාල තද කරන්නේ කියනවා. එතකොට ගමනේ කියලා. මේ දොස්තර මහත්තයා අඟිල්ලක් දාන්න ඉඳ තිබුණා නම් ඒකලත් අඩු කියලා කීයක් කනවනේ. එහෙමවත් ඉඩක් නැහැ කිව්වා. පිට කබල කාරා. අපි කියන්නේ කාපිරියා මගුල් ගෙදර ගිය දවස වගේ කියලා. ඉතින් අද අද අද ඔයගොල්ලෝ මෙහෙ නොහිටියානම් මොනවද කරන්නේ? කී දෙනෙක් පාටිස් වලට පොයින්ට්ස් තියනවා. මොකෙන් බෑ. මොකද කියන්නේ මොනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ රාජ්‍යයට කැමපයි කියුවට පස්සේ මම නාස්තික වාදයක් නේද? රැඳ විතරයි අපි ජොලියට කන්නේ කට්ටිය එක තුල ඒකත් නැතිකම මේ හරවචනන්ද කියලා ගන්න නඩු. සරජාතික පළවෙනි පුත්‍ර සාසනය අවුරුදු 20ක් රාත්‍රී කෑම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සංඝයා පින්දපාත වැඩි රාත්‍රියේ. එතකොට කාමු කෙනෙක් මේ වගේ වෙලාවක බින්දපාත ගිහිල්ලා පාත්‍රය තියා ඉන්නකොට ගෑනු අම්මන්න කෙනෙක් හාල් ටික හොදලා වතුර ටික දාන්න එළියට එනකොට භූතෙක් ඉන්නවා දැකලා දීපුවම වතුර පාරෙන් ආවම ඔම්බකට ගෙවට එන්න වතුර පාරක් වැඩිලා තියෙනවා. හාමුදුරනේ මේක ඉතින් අප්සෙට් ඉතින් ගෙදර ගිහිල්ලා පන්සල් දෙකේ ඉන්න පොඩි හාමුදුරන් කියලා තියෙනවා අනික හාමුදුරන් හරි වැඩක් උනේ. උපාසකම කෙනෙක් බය වුණානේ. මේක ඊට පස්සේ වෙන වෙලාවේ පාත්‍රය කරන ඉඳලා වතුර පාන වතුර වාර ගහ පාර මගේ අඟ පුරා ගියයි කියලා. ඉතින් තිබුණු ලැජ්ජ බය තියෙන හාමුදුරකම හිතලා තියෙනවා මේක සංඥා වහන්සේලාමකට ගලපෙන්නේ නැහැ. මේ දවල් වලට විඳුම් ලබන මේ සංඝයාංශනම කන්දාවක කෙනෙකුට බයක් ඇති කරලා පානෝතර පාරක් ආවට පස්සේ කියලා මේ බුදුජානක කියලා මතක් කරනවා. මම සිද්ධියක් වෙලා තිනවා මේ සංඝයාංශනම වෙලා. ඊට පස්සේ බුදුන් සංඝයා කන්දවනවා. කන්දාවට සංඝයාගෙන් ලහන මොකද උනේ කියලා. ඊට පස්සේ කියනවා හැන්දෑවේ මම පාත්‍රයන් ගියා ගොම්මන. පිටිපස්ස දොරේ මම ඉන්නකොට අම්මා වතුර කරගෙන ආවා. පාවිච්චි බාන වතුර කරායි මට ගැහුවේ. ඊට පස්සේ බුදුන් කියනවා අපි ඒක නිසා සම්මුතියක් කරගන්නවා රැට නොකා ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම වචන ප්‍රකාශ කරපුවා අනිත් බොහෝ දෙනා බොහොම සද්ධාම් පිළිගන්නවා. ඒ තලයේ හිටියලා ආලුදාය හාමුදුරු. ආලුදාය හාමුදුරු කියන්නේ කන්ට පැවිදිච්ච කෙනෙක්. ලෝලකම වැඩි කෙනෙක්. ඒ හාමුදුරු කිව්වා නෑ ආලුදාය හාමුදුරු නෙවෙයි හිටියේ. ඒ සංස කිව්වා සංස පැවිදෙන්න ඉස්සලා මේ නීතිය තිබුණ නැති නිසා දැන් දානකට මම ගුරුත්වයි. මම දැන් බැරිලා ඉන්නේ. මට පැවිදෙන්න ඉස්සලා මට දීලා මෙන්නේ නෑනේ. මේ අසරණාති අතුරු ව්‍යවස්ථාවට මම කරු කරන්නේ නැහැ ඒක බුදුරජාණන්සේ අනේක ආකාරයෙන් විස්තර කරලා දුන්න ගාම නොගා සිටීමේ මේ ආධිනව ආනිසංස ඉතින් ඒක වෙනම කතාවක් එහෙනම් ඔබ වහන්සේ වැඩිම ඉස්සලමට බැරි ඉස්සදානවා මම මම කැමති නැහැ කියලා කියලා කියලා බුදුරජාණන්සේ අන්තිමට අනික ඔක්කොම සංඝයාට පේනවා මේක හරි අජුවයි මේ බුදුරජාණන්සේත් එක්ක මේ මේකට වාද කරනවා බුදුරජාණන්සේ ලාටුකික උපමෝපමාව ගෙනලා පෙන්නනවා ලටුකි කෝපමාව කියලා කියන්නේ ලටුකි කියලා කියන්නේ කැට කිරුල්ලට ලටුක්ෂි කියන්නේ අතරම කැට කිරෙල්ලට කැට කිරෙල්ල මෙහෙම අහස පියාඹගෙන යනකොට පඬර ලක්කාරී මකුළු දෙලක් හරි දෙනොත් කවදාකවත් ඒ කඩාගෙන යන්නේ නැහැ මොකද එයා හරි අහසේ ඒරොඩයිනමික්ස් අරගෙන යනකොට මොනවා හරි වැදුනොත් එයා වැටෙනවා ඒ නිසා පැත්තෙන් තමයි යන්නේ පොන දෙයක් තුනක් බයයි පඬරලක් තුනක් බයයි ඒක නිසා කටගිරිල්ල මොන බාධකයක් කවදාවත් බාධකයට මොන දෙන්නේ මගහරිනවා. ඔය තේන සද්දන්ත කුලේ යථා ගත්තොත් ඒක ලෝකේ ඉන්න බලවත්ම සතා. ඌ බැන්දොත් ඌ වරපටකින් බැන්දොත් කඩන කම්මල. උත්සාහ කරලා කොහොමරි කඩනවා කැලේට යනවා. ඒ නිසා යෝගාවචරගේ මනස කැටගිරිල්ලගේ මනසක් ඇති කරගන්න එපා. සද්දන්ත කුලයේ ඇතෙක්ගේ මනසක් ඇති කරගන්න පුළුවන් කිය පුළුවන් මට මේක නොකා ඉන්න පුළුවන් පැත්තෙන් බලපන් කියලා. එහෙනම් බෑ කිව්වොත් බෑම තමයි. එතකොට අපේ හිත නිකම්ම නිකන් කැටකෙටලි හිතක් වෙනවා. මට පුළුවන් කියලා ගත්තොත් සද්දන්ත කුලයේ ඇතෙක් වෙනවා. ඒ නිසා මජ්ක්‍ධිම නිකායේ ලට්ටු කිකෝතම සූත්‍රය කියලා වෙනමම සූත්‍රයක් තියෙනවා. මේ ආහාර පිළිබඳව බුදුරජාණන් වහන්සේ පනෝපණී කියනවා. ඉතින් ඒකට එන්න බෑ. ඒක පාරටම අපිට ඩයටින් කරන්න හරි කවුරු හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් කරන්න බෑ. ඒක හරියන්න නම් යම් කිසි සීලයක් පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය দমনය පිළිබඳ යම් අත්දැකීමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ කඩපරිසම් කරගන්න කියන නැත්තම් මේ ආහාර පිළිබඳව ඒක ඉතාම ගැඹුරුයි. ඒ නිසා වෙන්නේදී සර්වචන් වහන්සේගේ විද්‍යාචරණාදී ගුණ සීපත් කරන තැන බුදුහාමුදුරන්ගේ විද්‍යා ගුණ 8කුත් චාරණ ගුණ 15ක සඳහන් කරලා තියෙනවා. ඒකේ එක ගුණයක් තමයි බුදුජානන්සේ ආහාරයේ ප්‍රමාණය දාන්නේ. යන්නේ මේ පිටේ ඉන්න ඕනම කෙනෙකුට ඒක එහෙම වෙන්න පුළුවන්. Tamanට ඕන ප්‍රමාණය දන්නේ මෙතන තියෙන්නේ මුතෙන්ට යනකොට ඇති කියන හැඟි වෙන්නේ නැතිකම. එක්ක ඒක පන්නලා යනවා. එහෙනම් ඊට මේ පිට යනවා. ඊට පන්නලා නිතර යන එකකට බුලිමියක්. රෝගයක් වශයෙන්. ඉතින් මේ අන්නේ ඉස්සර බයි කෑම නතර කරනකොට ඇනොරෙක්සියා කියලා කියනවා. මේ හොයාගත්ත රෝග කිසිම කෙනෙකුට කවමදාකවත් හරියට ජීන්නේ අනකොට ඇති කියන හැඟීම එන්නේ නැති සතාට තමයි පුතත්ජනයි කියලා කියන්නේ. පුතත්ජනට කවදාකවත් මොනම ඉඳුරම් පිනවීමකදී හරි මේ රූප බලලා ඇති කියන එක ඉන්නස් කියන එක තේරෙන්නේ නැහැ. මේ ශබ්දවල ඇති කියන එක තේරෙන්නේ නැහැ. මේ ගඳ නැත්නම් ආහාර මේ සුඛෝභෝගී දේවල් මේ හිතට හිතුව ඇති කියන කවදාකවත් එන්නේ මොකද යා ඉන්නේ විකටෝම රසවින්දන Javaයකට. සෝවාන් වෙච්ච ගමන් එයත් මල පනිනවා. පනිනකොට ගන්න දැන් නම් මට තරම් නැහැ. දැන් මගේ මට සීමාවක් පැනලා තියෙන කියලා යාළ වෙන කෙනෙක් කියන්නේ ඉස්සර වෙලා Taman තම ඒක නිවැරදි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් බලනකොට ආහාරය තාමත්ම දුෂ්කර දෙයක් ඒ නිසා ඒකට වෙනම ශික්ෂාපදයක් මේකට කියන්නේ ඇත්තටම මේවා. ශිල්පසේ හතරම එකතු කරපුවාම ඒකට කියනවා ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. සාමාන්‍ය ශික්ෂාපද සීලය තමයි ප්‍රාථමික සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා එකක් පැවිද්දදී උගන්වනවා. සිවුරු පිළිබඳව මෙන්න මේ ප්‍රමාණය දරගන්න. ප්‍රයෝජන සලකලා සිවුරු පාවිච්චි කරන්න. එබැවින් ආහාර පින්ඩ පාතය නිකන් ලැබුණට මේක ප්‍රමාණය දැනගන්න. මේ සීනාසන පිළිබඳව සුකුපභෝගී සීනාසන නෙවෙයි ඕන කරන්න ප්‍රමහන කරන්න මහානකම කරන්න ඕන සීනාසනෙ. මෙහෙත් පිළිකර පිළිබඳ. ඉතින් ඒක කොච්චර අමාරුද කියන නිසා සර්වචනාංශිරෝය ආනිවාසී සූත්‍ර දේශනාවේදී මේ හතර පිළිබඳව කොච්චර අගය කරනවද කියනවනම් සර්වතන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සලා ගුණපද හතකින් වර්ණනා කරනවා. සත්තානම් විසුද්ධිය සෝක පරිද්වාන සමතික්කමයි කියලා. ආරියවංශ සූත්‍රය දේශනා කරන්න ඉස්සලා ගුණපද අටකින් වර්ණනා කරනවා. චත්තාරෝමයි වික්කවේ අරිවංශ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා පුරාණා අංසඤ්ඤා අසංකින්නා අසංකින්න බබ්බන සංකීතින සංකී ඉස්සන්ති අපතිමුත්තා ධමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි. මරණි මම බලලා කියලා දෙන්නම් ආරියවංශේ ඒක මේ ගුණපද 8කින් වර්ණනා කරලා ඉවරලා තමයි ආර්ය වංශය කියලා දෙන්නේ. ඒකදී පින්නපාත පිළිබඳ ආහාර පිළිබඳ භික්ෂුට පිළිවෙත කියනකොට සන්තුෂ්ටෝ හෝති ඉතරීතර පින්නපාතේ. මුළු ආර්ය වංශයේ පින්නපාත ගැන කියන්නේ ලදයන් පින්නපාතකින් සතුට වෙනවා. පින්නපාත සන්තුෂ්ටි ආචවන්නවාදී ඒ කරලා එම් සත්‍යයේ ගුණ ප්‍රකාශ කරපන්. තමනුත් එක රකින්නවා. ඒ ගුණ ප්‍රකාශ කරන්න කියලා. ඒකෙන් සාමාන්‍යම හරි වංශයේ කියන්න හරි කොටස එහෙම නැත්නම් බුදුරජාණන් පෙන්වන්න හරි පෙන්වන දේ පෙන්නලා අලස්දාස කියේ පින්ඳ පාතන්න පරිතසච මට මේ දේ ඕන වුණා මට ඒ දේ හම්බුනේ නෑ කියලා මට අවශ්‍ය දේ හම්බුනේ නෑ කියලා පශ්චාත්තාප වෙනවා ලද්දාස චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාබන්නෝ ආදීනව දසාවේ නිස්සන්න බන්නෝ කණිව. තමයි කැමැති හොද්දම මනාවම දේ හම්බුනයි කියලා. ඒක ගැලෙන්න එපා. ආඩම්බර වෙන්න යන්න එපා. මේ පාවිච්චි කරන භ්‍රමචර්යය රකින්නයි කියලා නිස්සන්න ප්‍රඥාවෙන් පාවිච්චි කරපන්. ඒකල කියනවා තායචපන පින්තපාස සන්තුට්ඨිය මේව අත්ත්ුක්කංශය කියන පරමාර්ථය. ඒක තමයි අමාරුම කොටස තමන් යම් ආකාරයකට මේ විදිහට ඉදරන් දමනේ ආරා ආහාරයේ භෝජනේ ප්‍රමාණය දැනගත්තට පස්සේ මේ අන්තම් බුදුන්ට පිංසිත වෙන්න අනුභව කිරිය අනුභව සික්ඛා අනුභව ප්‍රත්‍යාර පිංසිත වෙන්න මට දැන් ආහාරය ප්‍රමාණ කරන්න පුළුවන් කියලා කවදාකවත් තමයි උසස් කළ සලකන්නේ පයි කියලා කියනවා. තාම අර කටේ ඇඟිල්ල ඇඟිල්ල ගහන්න බැරි තරමක් කණමිණියක් දැකලා පහත් කළ සලකන්නේ පයි. ඒක තමයි අමාරුම දේ. අර අපි අපේ ගුණ ටික හොවා දක්වන ගතියක් තියෙනවා. ඒක නුගුණයක් වෙනවා. ගුණේ ගුණාසු සුගුණා භවಂತಿ කියලා කියනවා. ගුණය ගුණ සුගුණයක් වෙන්නේ ගුණවතේ සත්පුරුෂයෙකුට විතරයි. එහෙමත් යම් කෙනෙක් තමන් ආහාරය පිළිබඳ අරගත්තම අනු පහත් කළ සාකච්ඡා පටන් ගන්නවා. තමන්ගේ මේ ගුණේ හොවා දක්වන්න හදනවා. සෝවිතත්ත දක්වන ලෙස සම්පජානෝ ප්‍රතිශතෝ අයං උච්චති බික්ක වේ බික්කෝ පෝරාණියක් ගන්නේ හරිය වංශයේ කිතු. මෙන්න මේ පිළිබඳව තමයි මේක අනුරූප ශික්ෂාවෙන් ඉගෙන ගන්න ඕනේ. සංයුක්ත ක්‍රියාවෙන් කරන්නත් ඕනේ. දැන් ප්‍රතිපදාවෙන් තමයි තේරෙනවා හරියට ආහාර ප්‍රමාණය රාත්‍රී නොගෙන සිටින ප්‍රශ්නයක් නෑ. දවල්ට සුතේට එක වේල හෝ දෙවේල වන්දනකොට ප්‍රමාණීදී නැතර කරගන්න පුළුවන්. ඕනේ තරම් තියෙනවා. ලැබිච්ච දේ පිළිබඳ ආඩම්බර වෙන්නේ නැත්නම් නොලබුණ අපලට වෙන්නේ නැති මට්ටමක් එනකොට ඒක හේතුවක් කරගෙන මාන්නකාර වෙලා අත්ත්ුක්කංශනය කරන්න ගත්තොත් ඒකම කෙලෙස් උපදින පටක් වෙනවා. පෙතක් වෙනවා. ඒකම අනුන්දා බැල්ල මේ මනසට කිසිම චාරයක් නැහැනේ කන්න ගියාම සීමාවක් නැහැනේ කියලා අනුන්ගෙන වේදන කරන ගත්තොත් ආයෙත් එකක් වෙනවා. සෝයි தත්ත දක්වා හරියට අන්න ඒක කරලා ඒක කාටවත් වැඩයක් වෙන්නේ නැති වෙන විදිහට ඉඟි කරන්නේ නැති විදිහට අඟවන්නේ නැති විදිහට දක්ක වෙනවා. දක්ෂ වෙනවා. අනලසෝ ඒ පිළිබඳව එක වේලක දක්ෂ වුණාට අනික් වේලෙදි අහු වෙන්න පුළුවන් අනික් වේලෙදිත් අනලස්ස පටන් ගන්න වෙලාවෙන්ලා දැනගෙන යන්න ඕනේ මේ ආහාර වේලක් ගන්න යන්නේ ඒකේ පරිසංකාය යනසෝ පිටපාතම් පරිසේවාමි කියලා ඒ සිව්පසේ සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂා කළ යුතු වාක්‍ය දිග්ගම වාක්‍ය තියෙන ආහාර සම්බන්ධ පින්දපාතේ සිවුර පිළිබඳව පිටි වාක්‍යයක් තියෙනවා පින්දපාතේ දිග්ගම වාක්‍යයක් තියෙනවා සීනාසන පිළිබඳ බෙහෙත් පිළිබඳව ඒක පුළුවන් තරම් පින්නපාතේ වරදනකොට සීපත් කරගෙන සීපත් කරගෙන වරදන්න කියනවා. ඒක පිළිබඳව මහසිසාරේ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඉන්දිය සමණය දන්නේ නැති ආහාරේ මත්ඤ්‍යතාවයේ සතිය පිටවන්න බැරි කට්ටිය මේ වාක්‍ය කියන්නේ සන්තෝෂ වෙන්න හදනවා කියලා ඒක ප්‍රශ්නෙත් පැන යamak. වාක්‍ය කියවට මොකුත් වෙන්නේ නැහැ. වාක්‍ය නොකියවත් කමන්නේ මම මේ ආහාර ගන්නෙ. ආහාරයෙන් කෙලෙසෙන්දිද තියෙන නිසා ගන්න ආහාරය පිළිබඳව කෙලස් නොගුණනාකාර කරන වාක්‍ය නොකියවට කමක් නැහැ. මේ වාක්‍ය ලංකා ඉතිහාසයේ පිළිම සාසන කාලේ කාපු එකක්. මෙච්චර මේකේ කෙලින්ම සඳහන් වෙලා තියෙනවා. මේ කලියුතුයි කියලා. කලියුත්තේ මොකද්ද පින්ඳ පාතේ බාර ගන්න වෙලාවේදී වළඳන වෙලාවේදී කරන හැම කටයුත්තකදීම මේ දේ හරහා කෙලෙස තියෙන එක තියනවා කියන හැඟීමෙන් ගන්න පුළුවන් නම් ඒක විදර්ශනාවෙන් තමයි හම් වෙන පලියක් වගේ යුද්ධකදී හම් වෙන පලියක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා සින අපේ තේරවාද ශාසනයේ දාන දීම දාන පිළිගැනීම සහ වැළඳීම ප්‍රසිද්ධ ක්‍රියාවක්. අසංගන්නේ. ඒ ලස්සරණ දානේ වළඳනවා දැකලා තමයි අශෝක රජුගේ බුද්ධඝමට හැමෝම ඒ නුග්‍රහ සාමණේරවරු දවසක් යනකොට දැකලා යගේ ඉන්සුරන්ස් මොකද දැකලා මාලිගාවට එන්නේ කිව්වා. පාඩි වෙන්න කිව්වාම නැංගලා සිංහාසනේ උඩටම නැංග මේ පොඩි අවුරුදු 7ක සාමණේර. හැබැයි පිටිපස්සේ පාසලක් තියෙනවා නුග්‍රහ සාමණේර කියලා කියන්නේ අශෝක රජුගේ මේ නේනයි. පාරිකේ පවුලක එක්කෙනෙක් කියලා දැක්කට පස්සේ අහනවා සතුටෙන් කතා කරන ඊට පස්සේ පොඩි බණක් කියනවා හරි සතුට වෙනවා ඊට පස්සේ කියනවා හෙට දාහට වඩින්න කියලා මම දාහන බාර ගන්න අපි ලොකු ආමතුරු ඉන්නවා ලොකු ආමතුරු බාර ගත්තොත් මම එන්නම් ඊට පස්සේ රජුරෝ ලොකු ආමතුරුට පණිඩක් කරනවා හෙට දාහන පොඩි ආමතුරුත් එක්ක වඩින්න කියලා එතකොට රජුරෝ දැකලා තියෙනවා බමුණු කෑම කනකොට හැටි බමුණු බත් කාපුවාම කඩ දෙපැත්තේ වැක්කෙන් හරිය කබුටකට ගන්න තරම් ඇතුළු කාලේ ඉවර වෙලා කවුරු හරි අත දුන්න නැත්නම් නැගිටින්න බැරිලු උඩට ඇදගෙන ඉන්න මේ සලුව වැක්කිරනවා. ඒ තරම් කරනවා. අදුනත් ඉන්දියා කෝච් එකට ගල බලන්න ඔය කට්ටිය නගිනවා. දෙපැත්තෙන් කෑමලු දෙකක් අරගන්නවා. ඉඳ ගන්න. මේ වගේ ඉඳ ගන්නවා. පටන් ගන්නත් වෙල කෝච්චෙන් බහිනකම් වැඩි කන්නේ තමයි. ඒකයි සතුටුන එපා එතනත් මේ දෙනම වහන්සේට දාන දුන්නාට පස්සේ ඒක වලදන සිරියාවටම තමයි අශෝක රජු ගොඩාක් හිත් පැහැදිලා තියෙන්නේ. ඒ නිසා ආයේ භෝජන මට්ටඤ්ඤතාවය උගුරු දෙනෙක් හිතන්නේ රැසන කාණ්ඩේ මොකක්ද කියලා ආයේ හාමුදුරනේ කන්නවලු මේ උපාසකවත්යවල බත්කකා ඉඳලා උපාසකවත්යවල මොකද කියලා මොකක්ද හාමුදුරේ බත්කාර කවුද අපාය කියනවා ඒ තරමටම මේක සෑහළු කරගෙන තියෙනවා සංසයක තරහ ගන්න පුළුවන් නම් පුංචි ආනිසංසයක් නෙමෙයි තියෙනවා. ඒක මම හිතනවා මොකද තරහ වෙනවා කිව්වහම ඕගොල්ලෝ පැහැදිලි වෙන්නේ නැත්තේ රැයට ගන්න හම්බෙන්නේ නැති නිසා වෙන මොකම හේතුවක්වත් නැහැ. ඔච්චර භාවනා කරන ඕගොල්ලන්ට පැවිද්ද නැත්තේ එක හේතුවයි. අභියෝග කරනවා. මොකද මට ඒක තද බල ප්‍රශ්නයක් වුණා පැවිදි නිසා. කෑවනේ සෝගමුද කරන්නේ කියන එක මාස 8ක් try කරා. ඊට පස්සේ තමයි විශ්වාසය ආයේ. ඒ තරම් වෙනසක් ඇති කරන. ඉතින් ඒක කරන්න තටමලා බෑ. ආශාව තිබුණාට බෑ. අර පියවර තුනකට පස්සේ තමයි එන්නේ. එතකොට අර සීලේ යෝගී සමාදාය ශික්ෂ ශික්ෂාවදී කියන විදිහට තමයි පනවගෙන කරන්නේ. ඉන්ද්‍රිය দমনයේ කියන එකත් මිනිසුන් මුළු ලෝකෙම රසාස්වාදයට යද්දී. හදලා තියෙන හැම නොබෙල් ප්‍රයිසයක්ම බලන්න. මොකටද දීලා තියෙන්නේ කියලා. රිචර්ඩ් ක්‍රාන්ස් දිහා බලන්න. මොනවටද දෙන්නේ කියලා. ඉන්ද්‍රිය සංවා ඉන්ද්‍රිය ධම්ම මේ ඉන්ද්‍රම් පිනවන වැඩවල තමයි. කවුරු හරි මේ පැත්තට ගියලාදී භාවනා කරනවා කියලා මොනම සම්මානයක්වත් දීලා තියෙනවා අහලා තියෙනවා. කවදාකවත් අහලා තියෙනවා. ඒ දුන්නේ බාරගන්නෙත් නැහැ. ඒ ලෝකෙක අපි මේ ගමතික ඉහළට යන වැඩ පිළිවෙලකදී මේ Taman මේක පටවගෙන කරන එකක් කියනවා වෙනකොට කාට හරි පටවන්න ගියොත් හෝ තව කාටවත් කෙරුවේ නැහැ කියලා කනගාටු වෙන්න පටන් ගත්තොත් මම හිතනවා ඒකම ඇති මානසික අසහනයකට කියලා. ඉතින් ලස්සන පතුරු ගහලා පෙන්නන සර්වචාන්සේ සප්පුරුෂ සූත්‍රයේදී ඒක කරනකොට තර සීලක පිළිපියයි කියලා සීල සති කිනා ගියා පහත් කළ සලකනවා. සීල කිනා මම උසස් කළසලකන සිල්ලටත් අසප්පුරුෂය කියලා බුදුහාමුදුරු කියනවා. සිල්ලසාරත් අසප්පුරුෂය කියලා කියනවා. ඉන්ජිනමණය කරගෙන ඉන්ද්‍රියවල නැති කෙනාට අනේ මට චාරයක් නේ අසික්කිතයි කියලා කියන මනුස්සයරත් අසත්පුරුෂයි කියලා කියනවා. මොකද මේ තව භාවනාවට නිවන් දකලා නැහැ. මේ වැඩ පිළිවෙලක් කරගෙන යන්නේ, දියුණු කරගෙන යන්නේ. ඒකම හැම වෙලාවකදී මේ ගුණය වසංගමන ඒ ගුණේ පුහුණු කරන්න ඕනේ. අනලසෝ සම්පජානෝ බොහොම ඥානේ අනලස් සම්පාදක පටිච්චසතෝ සතිය කරනවා. ඒක ආර්ය වංශයට වැටෙනවා. ඉතින් මේ ආර්ය වංශ වැඩපිළිවෙලේදී මොන්නම විදියකින්වත් පැවිද්දෙක්ද නැද්ද? පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද? බෞද්ධද අබෞද්ධද කියන එක අනවශ්‍ය ප්‍රශ්නයි. ඕනම මිනිසෙකුට try කරන්න බලන්න. මම නිකමට කියනවා කියලා බලන්න ඕනම જાතියක ඕනම සංස්කෘතියක වීර චරිතයක් කරන්න කියලා බලන්න මේ මිනිස්සු මෙවුවා ඉබේම පටවගෙන තියෙන මොකද්ද ක්‍රමයකට. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ ඒ නීති තමයි දාගත්තේ ඇයි කියලා. අන්තිමට බලනකොට මනසත් ඉක්කොල ඉහළ මට්ටමකට ගිහිල්ලා පස්සේ ආ කියනවා. මෙන්න මේම ටිකක් පස්සේ දවසක මම ළඟ තිබුණා මම මේම කෙරුවා. ඒක නිසායි මට මේ මනුෂ්‍යයන් අතර තියෙන මේ රණ්ඩු සරුවලේ පින් කරච්චල ඉක්කොල ඉහළට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මේ පෙර පහළ වෙච්ච බුදුරුන් නිසා හෝ පෙර සංසාරය නිසා හෝ හැම මිනිස්සෙක් ළඟම මේක අදාහ ගන්න පුළුවන් දැනගන්න පුළුවන් මොකද්ද හොඳ ගුණයක් තියෙනවා. නමුත් මේ ස්වභාවික වර්ණය කියන එක natural selection යන්නේම ඉදරම් පිනවන පැත්තට. නැත්නම් මේ හිතවිලි නැති නැත්නම් හිතවිලි නැත්නම් මේ බණ අහන්න කන්නේ නැහැ ඔයගොල්ලෝ. බණ අහනකොට සතුටක් එන්නේ ඒක අගේ කරන පැත්තකුත් තියෙනවා. ඒක නෙමෙයි බහුජන මතයටත් වැඩි ඡන්දේ තියෙන නිසා අපි අඩු වුණාට කමන්නේ ඒක. ඒ ඒ හැඟීම් වලට ධෛර්ය කරගෙන යන්න මුද්‍රජනනාචේ මතක් කරන්නේ. ඒ දේවල් කරන කල්යාණ මිත්‍යයන් අසුර කරනකොට ඒ පැත්තට යනවා. එතන පාටි ගෝලින් කට්ටියත් එක්ක යන්න ගියාම ජනතාවෙන් දැන් පස්සේ සෝරි තමයි ඉතින් ඊට පස්සේ ඉතින් මයින් ආනෝ යන්න කිව්වා කොහොමද ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිගත කරගන්නේ කොහොමද කරන්නේ කියලා. ඒකේ තමයි අසුර කරන පිළිසත් එක තමයි තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ දිනු කළ දක්ෂ වෙලා තියෙනවා නම් ඒක නාගින්නේ නිකුත් වෙන ශක්තිය, ඒ නිකුත් වෙන කම්පන වේග අනිවාර්යයෙන්ම සාන්තිදායකයි. ඒක බණ කියලා කියන්න ඕන කමන්නේ අනිවාර්යයෙන්ම තියෙන මේ මනසයා විහිං පටවගත්ත පනවගත්ත නීච පද්ධතියක් තියෙන නිසා ඒක බුදුහාමුදුරුව කරන දඩුවක්වත් මොකක්වත් නෙවෙයි ඒකේ තියෙන ඥාන ශක්තිය කියන්නේ බුදුහාමරේක පැහැදිලිව කියනවා සීලතාට විතරයි ඥානෙ තියෙන්නේ ඥානවතාට විතරයි සීලෙ තියෙන්නේ සීලෙ නැත්තම් ඥානෙ නෑ ඥානෙ නැත්තම් සීලෙ නෑ ওই දෙක තමයි ලෝකයේ අග්‍ර ධර්ම දෙක ලෝකයා කියන්නේ සීල සීල ලකින්නේ නෝන්ජලිය කියලා අරනම් ස්පෝර්ට්ස්මන් කෙනෙක් වෙන්න ඕන. හන්ටින් යන්න ඕන. අර ව්‍යාපාර කරනවා මේ ව්‍යාපාර කරනවා සිල්ලා කියන්නේ මේ බැරි කට්ටිය. නැත්නම් බැරි කමෙන්ටින් ඔය සිල්ලා ඇයිත් ඇත්ත තමයි ඉතින් 60 තුනට වතුන් ගන්න ගියාම ඒක තමයි කියන්න තියෙන්නේ වෙන මොනවා කියන්නේ. කරතවරම් කරන්න ඕනේ ධර්ම කාලේ කරන එක නිසා තරුණෝ කරන එකට එක් ලොකු සමාදාය ශික්ෂා විකාවදේශ ලොකු සජීවී ගතියක් තියෙනවා. නාකියුණක් කවන්නේ පව් කරනවට වැඩිය හොඳයි සිල් එක රකින්න. ඒත් මතක තියාගන්න මේ අනුසුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා නැතිනොත් මාත්‍රා වරදලා බෙහෙත් අරගෙන බෙහෙතෙන් ලෙඩ වෙච්ච කෙනෙක් වගේ අමාරු වැටෙනවා. අනුපුබ්බ කිරියාවේ යනකොට ඒක ඇඟට නොදැනී ටික ටික ටික ටික තේරෙනවා. ඒක පළවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ නෙවෙයි. අනුරූප කිරිය අනුරූප සික අනුපරත දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට පළවෙනි භාෂාව ඇඟට නොදැනින්නේ හිත වෙන්නේ. සෙකන්ඩ් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නකොට අපිට පිළිවෙලින් යන්න ඕන. ඒකට හැකියාව තියෙනවා. ඒ නිසා බහගත්ත පිරිසක් වශයෙන් අපිට අපි කච්චියෙන් කියලා ඒ වැඩේ පටන් ගන්න තැන නැති වුණාට දැන් අපි ඉන්න තැන දැකලා මේ දේවල් අපි යම්තාක් රැකලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම Tamanට අත්තානුවාද බය නැති කරලා හිතට විශ්වාසයක් ඇති කරලා දෙනවා. පරානුවාද බය ආවත් ගණන් ගන්න දෙයක් නැහැ මම යෙදිලා නිගත කරන්නේ. ඒ නිසා දණ්ඩ බයක් අපාගත බයක් වුණත් ආවට මොන ජීවි ශක්තියක් ඇති කරන එක අත්‍යවශ්‍යයි කියලා පන්දිසාංශ කියන්නේ ගුරුමේ හරි වැඩක් කරනකොට හිතට අතවාසියක් එනවා. මම කටවැඩි හරි අත්දැකීමේ මේ අතවාසිය තමයි අපිට ඉස්සරහට යන්න උදව් වෙන්නේ. බුදුහාමුදුරුවෝ නෙමෙයි. බුදුහාමුදුරුවෝ උදා වෙන පටන් ගන්න. ඊට පස්සේ දෙන දේ කරන්න කරන්න කරන්න මේ අතවාසිය එන්නේ එන්නේ එන්නේ ඒක පුදුමාකාර කෂ්ටවිලක් වෙන නිසා මුලින් මුලින්ම හරි වෙනසයි. එනිසා ඒක පුළුවන් තරම් හයියති තියෙනලා සම්පාදනය කරගෙන මේ වේග ධාරාව එහෙම නැත්නම් ඒ කැම්ම විදිහට පවත්න්න ගියාම දෙවන තේරෙයි අර මුලින්ම ටිකම තමයි ආරම්භයම ඉතාම වැදගත්. අන්තිම ඉබේට ගැම්මටම සිද්ධ වෙනවා. එනිසා ඒ අහපු බණ කරපු භාවනාවලින් ලැබිච්ච අත්දැකීම් ටික නැත්නම් වෙච්ච අත්තරදි ටිකම සමාදන් වෙලා නැවත නැවතත් ඒවා ආයෝජනය කරමින් සාර්ථක වැඩමුළුවකට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දෙනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා